නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්මවනට සමදා සරණ යමි নমස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු පින්වත්නි දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත පිණිස මිනිස් ලොව පහළ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා ලෝකේට සිදු යහපත ගැන කියවෙන මහා ගෝවින්ද සූත්‍රය දැන් ඔබ අහන්න සූදානම් වෙන්නේ මේ සූත්‍ර දේශනාව ඇතුළත්ව තිබෙන්නේ දීඝනිකායේ එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියා. රාත්‍රී මධ්‍යම යාමේ මහරෑ මුළු මහත් ගිජුගුළු පව්ව ඒකාලෝක කරගෙන පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා එතනට ආවා. කවුද එතනට ආවේ? පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා. මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ ගිජ්ජකූට පර්වතය බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා උන්වහන්සේට වන්දනා කරලා එකත් පස්ස සිටගත්තා. එකත් පස්ස සිටිය මේ පංචසික ගාන්ධර්ව පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියා හිටියා භාග්‍යවතුන් වහන්ස තෞතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය ස්වභාවයේ වුණු කතා බහක් මං අහලා තියෙනවා මං ඇසුවා ඒක ඔබ වහන්සේට දැනුම් දෙන්නද දැනුම් දුන්නට කමක් නැද්ද කියලා ඇහුවා ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ කමක් නැහැ පංචසික මොකද්ද උනේ කියලා කියන්න. ස්වාමීනි ගොඩක් දවස්වලට කලින් ගොඩක් දවසකට කලින් එක්තරා පුන් පොහේ දවසක කවද දවසකද පුන් පොහ දවසක සුධර්මා කියන දිව්‍ය සභාවට දෙවිවරු ඒක රාශී වුණා. එතකොට ඒ තවතිසාවේ තියෙන දිවි සභාවේ නම මොකද්ද? සුධර්මා. සුධර්මා කියන දිවි සභාවට දෙවිවරු එකතු වුණා. මේ දිව්‍ය සභාවේ හැටි දැන් මේ පංචසික ගාන්ධර්ව පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියා හිටිය මෙහෙම ස්වාමීනි පෙරදිග දිසාවේ දිසාවට අධිග්‍රහිත දෙවියා තමයි දතරාෂ්ට. පෙරදිග දිසාවට අධිග්‍රහිත දෙවියා කවුද? දතරාෂ්ට දෙවියෝ පස්චිම ඒ කියන්නේ බටහිර දිශාවට මුහුණලා පෙරදිග පැත්තේ දිව්‍ය පිරිසත් සමග වාඩි වෙලා හිටියා. දකුණු දිශාවට අධිග්‍රහිත විරූඪ කවුද දකුණු දිසා අධිපති විරූඪ දිව්‍ය රාජයා උතුරු දිසාවට මුහුණලා දිව්‍ය පිරිස සමග දිව්‍ය සභාවේ වාඩි වෙලා හිටියා ඊළඟට බටහිර දිසාවේ දිසාධිපති විරූපාක්ෂ විරූපාක්ෂ කියන දිව්‍ය රාජයා දෙව් පිරිස පිරිවරාගෙන නැගෙනහිර දිශාවට මුහුණලා වාඩි වී සිටියා. උතුරු දිශාවට අධිපති විරූපාක්ෂ වෛශ්‍රවණ උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයා දකුණු දිශාවට මුහුණලා දිව්‍ය පිරිසත් එක්ක හිටිය දැන් ඔන්න දිව්‍ය ස්වභාවය හැටියි. ඊට පස්සේ මැද තමයි ඉඳලා තියෙන්නේ සක්දෙවිලු. ඊට පස්සේ කියන ස්වාමීනි අපේ ආසන තියෙන්නේ අන්තිමට. ඒ කිව්වේ මොන මොන දෙවිවරුන්ගේද? ගාන්ධර්ව දෙවිවරුන්ගේ ආසන තියෙන්නේ අන්තිමට. කියනවා ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දිව්‍ය සභාවට අපි ආවහම කැපිලා පෙනුන අලුත් දෙවිවරු රාශියක් හිටියා. අලුතින් දිවි ලෝකයේ උපපාතිකව ඉපදිච්ච දෙවිවරු රාශියක් හිටිය කැපිලා පේනවා. ඒගොල්ලෝ රූපෙන් ලස්සනයි. ඒගොල්ලන්ගේ බැබලීමෙන් ලස්සනයි. ආනුභාවයේ තියෙනවා. මේ අලුතෙන් කැපී පෙනෙන ලස්සන දෙවිවරු දැකපු දිව්‍ය ස්වභාවය ඇතුලේ මහත් ප්‍රීති සොම්නසක් පැන නැංගා. බොහොම සන්තෝෂයක් ඇති වුණා. ඇති වෙලා ඒ දෙවිවරු කියනවා දිබ්බාවත බොහෝ කායා පරිපූර්ණති. දිබ්බාවත බොහෝ කායා පරිපූර්ණති. භවත්නි හරියගේ මේ දිව්‍ය ලෝකේ දැන් පිරෙනවා. දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස පිරෙනව නෙවෙයි හායන්ති අසුරාකායා අසුරකාය කියන අසුර ලෝකේ පිරිහිනවා මේ දිව්‍ය දිව්‍ය ලෝකෙ පිරුණේ කොහොමද කියන එක මෙතන තියෙනවා එතකොට සක් දෙවිඳු දැන් මේ දෙවිවරුන් කියන්නේ හරි හරි ආශ්චර්යයක් මේක දිව්‍ය ලෝකෙ පිරිනවා දිව්‍ය පිරිස වැඩි වෙනවා ලස්සන ලස්සන දෙවිවරු අලුතින් උපදිනවා එතකොට මේ සක්දෙවුදු මේ දිව්‍ය පිරිස ප්‍රීතියෙන් කතා කරන දිව්‍ය පිරිස දිහා බලලා කියනවා මෝදන්තිවත බොහෝ දේවා තාවතිසා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුදම්මතං කියනවා පින්වත් දෙවිවරුනි මේ ඉන්ද්‍ර සහිත තවතිසා වැසි දෙවිවරු හරිම සතුටින් මේ කියන්නේ මේ කාරණේ තථාගතං නමස්සන්තා තථාගතයන් වහන්සේට වැඳ වැඳ ධම්මස්සටි සුදම්මතං ධර්මයේ තියෙන ආශ්චර්යයට වැඳ වැඳ තමයි මේ දෙවිවරු මේ ප්‍රීති ගෝසාව කරන්නේ නවේ දේවේච පස්සන්තා වන්න වන්ති යසස්සිනෝ අලුතින් පහළ වෙන අලුතින් උපදින උපදින දෙවිවරුන්ගේ සුන්දරත්වය දැක දැක ඒ අයගේ තියෙන කීර්ති ගෝසාව දැක දැක කියනවා මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ සුගතස්මින් බ්‍රහ්මචර්යයන් චරිත්වාන ඉදාගතේ ගෞතම සාසනේ පිළිවෙත් පුරලයි ඇවිල්ලා තියෙන්නේ එතකොට මේ මිනිස් ලෝකේ ගෞතම සාසනය තුල පිළිවෙත් පුරපු අය තමයි මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. තේ අඤ්ඤේ අතිරෝචಂತಿ වන්නේන යසසායන. එතකොට ගෞතම සාසනයේ පිළිවෙත් පුරපු අයට වඩා කලින් දිවි ලෝකේ ඉන්න දෙවිවරු එච්චර බබලන්නේ නැහැ. මොකද කලින් බුද්ධ ශාසනය නැති නැති කාලේ පින් කරපු අය තමයි මේ දිවි ලෝකෙ ගිහිල්ලා හිටියේ. නමුත් මේ ගෞතම සාසනය තුල ඔව් පින් කරපු අය දෙවියන් අතරට ගියාට පස්සේ අර සියලු දෙවිවරු පරදවා බබලන්න පටන් ගත්තා. ශාවකා බුහුරි පඤ්ඤස්ස විශේෂූපගතා ඉද මොකද බුහුරි පඤ්ඤ කියලා කිව්වේ ගැඹුරු ප්‍රඥා ඇති ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මනුස්ස ලෝකෙදි විශේෂත්වයක් ඇති කරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මනුස්ස ලෝකයේ ඒගොල්ලෝ විශේෂත්වයක් ඇති කරගෙන තමයි දිව්‍ය ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඉදං දිස්වාන නන්දන්ති තාම තින්සා සහින්දකා මේ කාරණේ දැකලා තමයි තවතිසාවේ සක්දෙවුදු ප්‍රධාන කොට ඇති සියලු දෙවිවරු තථාගතයන් නමස්සන්ති තථාගතයන් වහන්සේට নমස්කාර කර කර ධම්මස්සච සුධම්මතං ධර්මයට নমස්කාර කර කරයි මේ අය ප්‍රීති ගෝසා කරන්නේ දිබ්බාවත භූ කායා පරිපූර්ණති බවත් නීකාන්තයෙන්ම මේ දිව්‍ය ලෝකය පිරීගෙන යනවා හායන්ති අසුරා කායා අසුර කාය දිව්‍ය ලෝකේ සම්පූර්ණ වෙගෙන යනවා අසුර කාය පිරිහීගෙන යනවා කියලා දැන් පින්වත්නි එතකොට අපිට මේ දේශනා කොටසින් පැහැදිලි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටියේ කාලේ රහතන් වහන්සේලා හැරුණකොට ඊළඟට අනාගාමි වෙලා බඹලෝ උපන්න පින්වත් අය හැරුණකොට සකදාගාමි වෙච්ච අය සෝවාන් වෙච්ච අය සද්ධානුසාරී ධම්මානුසාරී වෙච්ච අය සියලු දෙනාම පාහේ කොහෙද ඉපදිලා තියෙන්නේ දිව්‍ය ලෝකයේ දැන් බලන්න අපි බුද්ධ දේශනාවල් නොදැන සිටි අවදී අපි හිතන් හිටියේ කොහමද? දිවි ලෝකේ ගිහිල්ලා කිසි පළක් නැහැ. පින් කරන්න බෑ. ධර්මයක් නැහැ. ඒ නිසා අපිට ආය ආයමත් පින් කරගන්න නම් මනුස්ස ලෝකෙම එන්න ඕනි කියලා. ඒ අපි අහලා තියෙන අමු අමු බොරුවක් කියලා අපිට තේරෙනවා මේ බුද්ධ දේශනාව හොඳට කියවද්දි හොඳ සිහියෙන් කියවද්දි අපට තේරුම් යනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල හැබෑ බව. මොකද උන්වහන්සේගේ දේශනා හොඳට අධ්‍යයනය කළොත් කෙනෙක් හොඳට කියන්නේ ඇද හොයන්නේ නැතුව අර්ථය හොයන්න. අර්ථය හොයන්න එක අධ්‍යයනය කළොත් ඒ කිනාට මෙන්න මේ කරුණු දෙක හම්බ වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනාවල ඉලක්ක දෙකක්. එකක් තමයි මේ මිනිස්යාට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා සසරින් එතෙර කරවීම. මේක තමයි ප්‍රධානම ඉලක්කය. දෙවෙනි එක හම්බ වෙනවා මේ මනුෂ්‍යාව සුගතියේ සුගතිය උපත පිණිස රැගෙන යාම. ඒ කියන්නේ සුගතිය උපතක් ලබා දීම. මේ දෙක තමයි සම්පූර්ණ බුද්ධ දේශනාවේ කැටි කළා ගත්තොත් තියෙන්නේ. එතකොට මේ දෙක හඳුනා නොගත්තු ශ්‍රාවකයාගෙන් කිසි වැඩක් නැහැ. ඒ ශ්‍රාවකයා හිස් පුද්ගලෙක්. ඇයි මේ පුද්ගලයාට මේ ධර්මයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබෙන්නේ මේක මේ ධර්මයේ ලක්ෂණ දෙක හඳුනාගත්තොත් එයාට පුළුවන් ඒ ඒකෙන් එයාට යන්න පුළුවන් තැනට යන්න. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැමතැනම ශ්‍රාවකයෝ ගැන කියද්දී එක්තරා අවස්ථාවක අර මහානාම සාක්‍යයට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මහානාම සාක්‍ය රජුරු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ අපි ගිහි පිරිස හැටියට හැම තිස්සෙම අපි හිත සිතා සිටිය යුත්තේ මොකක් ගැනද? හය හය කරුණක් කිව්වා. සිතේ සිතා ඉන්න ඕන කිව්ව කරුණු හයක් ගැන බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත ඉන්න කිව්වා ධම්මානුස්සති ධර්මයේ ගැන සිත සිත ඉන්න කිව්වා සංඝානුස්සති ආරි සංඝයා ගැන සිත සිතා ඉන්න කිව්වා සීලානුස්සති තමන්ගේ සීලය ගැන සන්තෝෂ වෙවි ඉන්න කිව්වා ඡාගානුස්සති තමන්ගේ මේ දන් දීමේ හැකියාව ගැන සතුටු වෙවි ඉන්න කිව්වා. දේවතානුස්සති. තමන් මේ ඇති කරගන්න සීක බල පහ. මොකක්ද මේ සීක බල පහ? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා. මේ සීක බල පහ දෙවියන් තුල තියෙන බවත් ඔව් ඒ කියන්නේ මනුස්ස ලෝකේ හිටපු මේ සීක බල පහ තිබිච්ච අය මරුණට පස්සේ දෙවියන් අතර ඉපදුනා ඒ සීක බල ඇතුව. දැන් මෙහිදී සීක බල පහක් කෙනෙක් පුහුණු කළොත් මේ සීක බල නැතුව නෙමෙයි දෙවියන් අතර එයා උපදින්නේ. උපදින්නේ සීක බල ඇතුව. එතකොට මේ දෙවියන් තුල තියෙන සීක බල තමා තුල තියෙන බවත් තමා තුල තියෙන සීක බල දෙවියන් තුල තියෙන බවත් දකිමින් සතුටු වෙවි ඉන්න කිව්වා. දැන් බලන්න මේවයින් තමයි අපිට පේන්නේ පැහැදිලිවම ශ්‍රාවකයාව බුදුරජාණන් වහන්සේ මේ වෙන තැනකට යවන්නේ නැතුව දෙවියන් අතරට යවන්න මහන්සි aran තියෙනවා. එතකොට මේක බුද්ධ කාලේ හොඳට පිරිස දැනගෙන හිටියානේ. ශාසන පරිහානියටපත් වුණාට පස්සේ පෙරේත කොට පිහිටට මොකුත් නැහැ. ශාසන පරිහානියටපත් වුණාට පස්සේ මොකුත් නැහැ. ඊට පස්සේ දෙවියන්ට ගරහනවා, දිවිලෝට ගරහනවා, ඊට පස්සේ ඒ කියන්නේ දෙවිවරුන්ට මාර්ගඵල ලබන්න බෑ, පින් කරන්න බෑ, ධර්මීය හැසිරෙන්න බෑ. ඒ හොටල් වගේ කාලා බිලා ඉන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙ මෙහෙට එන්න වෙනවා අපිට. මහා මුස්පීන්තු ලෝක හැටියට තමයි මේ පිරිහුණු ශාසනය තුල කතා කළේ. ඊට පස්සේ කිසිම ලැජ්ජාවක් නැතුව පෙරේත ගොට්ට තියෙනවා. මොකද ඒක හරි. මොකද හේතුව? සීක බල නැතිකම තමයි හේතු. සීකබල නැති වුණාම තියෙන පාඩුව හරි පුදුම එකක්. මට මේ ළඟදී දරුවෙක් හම්බ වුණා. ඒ දරුවට මැරිච්ච කෙනෙකුගේ බැල්මක් තියෙනවා. ඒ මැරිච්ච එක්කෙනා අවුරුදු 40ක් වනාන්තරේ යෝග කරපු තාපසෙක්. එතකොට මේ අවුරුදු 40ක් වනාන්තරේ යෝග කරපු තාපසෙක්. දැන් මේ දරුවාට තියෙන හිතවත්කමට අහලා තියෙනවා පුතේ මගේ මොකද්ද කෙරෙන්න ඕනේ. දැන් මේ දරුවා ධර්මය දන්නෙත් නෑනේ. මේ දරුවා කිව්වා අනේ මට මේ ඔබතුමා මරුණත් මගේ ළඟ ඉන්න කිව්වා. දැන් ඉතින් පිරිතෙක් වෙලා ළඟ ඉන්නවා. අවුරුදු 40ක් බඹසර රැකගෙන වනාන්තරේ තපස් කරපු කෙනා. ප්‍රේත ලෝකේ ඉන්නවා කන්න ආස අයිස්ක්‍රීම්. දැන් එතකොට මම බැලුවා මොකද්ද අපි කල්පනා කරන්න ඕන සිද්ධියක් මෙච්චර තපස් රැකලත් මොකද්ද මේ වුනේ කියලා එක දෙයක් හේතුව. මොකද්ද කියලා කියන්නේ? සීක බල නැතිකම. සීක බල නැතිකම. සුස්නාව තියෙනවනේ. නමුත් සීක බල ටික තිබුණා නම් මෙයාට මෙහෙම ඒ தත්තර නොවැටි දෙවි කෙනෙක් කියලා උදව් කරන්න තිබ්බා. දැන් බලන්න දෙවි කෙනෙක් කියලා උදව් කරන්නේ නැතුව ප්‍රේතෙක් වෙලා ඇඟට වැහෙනවා. දැන් බලන්න මේ සීක බල පහ නැතිවීම අවුරුදු 40ක් වනේ තපස් රැක්කත් ආයිම විලාගේ ඇති. මේ නිසා අපිට මේ බොරුවට අපි රැවටෙන්න ඕනේ නෑ. ඒකෙන් මම මේ දැන් සෝවාන් වුණා මම සකදාගම මම ධ්‍යාන වැඩුවා කියන එක නෙමෙයි මේකේ වැදගත් වෙන්නේ. හරියට බුද්ධ දේශනාව ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුලින් අපිට හැබෑම ආරක්ෂා පිණිස උපකාර වෙන්නේ කුමක්ද කියලා තමාම තමන්ගේ නුවණ මෙහෙवला තේරුම් ගන්න එක. තමන් තමන්ගේ නුවණ මෙහෙवला තේරුම් නොගත්තොත් හැම තිස්සෙම තමන් අතරමං වෙච්ච චරිතයක්. ඇයි තමන්ගේම නුවණකින් තමන් තේරුම් ගත්ත දෙයක් නැත්තම් තමන් මේක හඳුනාගෙන නැත්තම් අතරමං වෙලා නෙමෙයි ඉන්නේ. අතරමං වෙලා. ඒ අතරමං වෙච්ච කෙනාට අවුරුදු ගණනාවක් ධර්මයේ ඉගෙන ගත්තත් ඒ ඉගෙනගත්තු දේ හරියට තමන්ගේ දියක් බවට පත් කරගෙන නැත්නම් තමන් මේකේ මොකද්ද කරගන්න ඕන කියලා අතරමං වයි සැකයෙන් ඈතර වෙන්නේ ඒ අතරමං වෙච්ච කෙනා තමන් මේ හදාරා හදාරා ඉඳිද්දි වටපිට බලනවා කොහෙන්ද මට මේක කරගන්න තියෙන්නේ කොහෙන්ද මට ඔන්න ආයෙමත් අහු වෙනවා ආයෙත් තවත් කොයි හරි තැනකට මොකද මෙහෙම වෙන්නේ අර අහන ධර්මය ගලප ගන්න Tamanට තියෙන අදක්ෂකම Tamanගේ තියෙන නොදැනීම Tamanගේ තියෙන ඥානයේ ඇති දුර්වලකම ඊට පස්සේ ඔන්න වෙන තැනකට ගිහිල්ලා ඔන්න එතනින් මොකක් හරි මතයක් අරගහ ගන්නවා දැන් අර ඉගෙනගත්තු ටික මතක නෑ වෙන මතයක් අරගහගෙන ඉන්නවා මෙහෙම තමයි වර්තමාන මිනිස්යාට බොහෝ විට වෙන්නේ මොකද හේතුව අර ප්‍රඥාවේ තියෙන අසම්පූර්ණ බව. ඉතින් අපිට සම්පූර්ණ ප්‍රඥාවක් නැති වුණත් අපිට තියෙන ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙන්න මේ ඉලක්ක දෙක තිබ්බ බව. එහෙම වුණා නම් මේ අඩු ගණනේ මේ manuss ලෝකෙන් අපිට යන්න සිද්ධ වෙච්ච වෙලාවට අපිට ආරක්ෂා සහිතව යන්න ඔව් සීක බල පහවත් තියෙනවා. අන්තිමට සීක බලපහත් නැති කරගෙන තමයි යාට කොහේ යයිද දන්නේ. මේ නිසා මේක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ එක එක්කිනා මේ ධර්මයේ දකිනවා, ධර්මයේ තේරුම් ගන්නවා, ධර්මයේ හදාරනවා කියන එක මේක එක්තරා අපිට තේරෙන්නේ නැති. ඒකෙන් අපිට මේක 아무තු කලාවක්. 아무තු කලාවක්. ඒ කියන්නේ මේ ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම්. ඔන්න කෙනෙක් කෙනවා ධර්මය ඉගෙන ගන්න. ටික දවසක් ධර්මය ඉගෙනගෙන ඊට පස්සේ ආ ධර්මයට නෙමෙයි ඉගෙන ගත්තට පස්සේ ආ හිතවත් වෙන්නේ ඒක උගන්වපු එක්කෙනාට. ධර්මයට නෙමෙයි. ඊට පස්සේ උගන්වපු එක්කෙනාට දාන දෙන්න ආසයි. ඒ උගන්වපු එක්කෙනත් එක්ක hina වෙන්න ආසයි. කතා කරන්න ආසයි. ලිපි ලියන්න ආසයි. මේ ධර්මයේ වෙනින් එකක්. එයාට එයා යන්නේ වෙනින් ගියා. ඊට පස්සේ උගන්වපු එක්කෙන අහක බලා ගන්නවා. ඊට පස්සේ යා කියනවා මට වැඩන්නේ ධර්මයෙන්. එතකොට යාට හම්බුන දුවේපුදී. වේපුදී හම්බු වෙන්නේ නැහැ. ධර්මයේ අල්ලන්න නම් යා යා හිතන්න ඕනේ නැහැ. මට මේක ඇහෙන්න විතරයි ඕනේ. මට මේක ඇහෙන්න විතරයි ඕනේ. මම මේක අහගන්නවා. අහගෙන මම මේක දැනගන්නවා. දැනගෙන මම මේ තුලින් මගේ ජීවිත සැලැස්ම ගොඩනගා ගන්නවා. අන්න එතකොට යාට ඇති වෙනවා ධර්ම ගෞරවය. එතකොට යාට ඇති වෙනවා ධර්මයට මාන සම්මාන දක්වන්න තියෙන ආසාව. ඊර්වසියාට මතක හිටින ඔයාගේ හදවතේ කුණක මේක කියා දුන්නේ මට අසවල් කිමා. ඒක ඒක කෘතගුණ. කෘතගුණ වෙන්නේ එකක්. එතකොට බලන්න මේ කෘතගුණ පිහිටන ධර්මයට ආස කරන ජීවිතේ විතරමයි අපිට ඕනේ. එතකොට කෘතගුණ පිහිටන ධර්මයට ආස කරන ජීවිතේට ධර්මයේ ඇහෙන්න විතරයි ඕනේ. එතකොට ධර්මයේ ඇහුණට පස්සේ එයා අහපු ධර්මය තමන්ගේ ජීවිතේට ගලපගෙන තමන්ගේ ආරක්ෂාවට අර සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා මේ පහ තමන්ගේ ජීවිතේට ඇති කරගන්නවා. මේ පහ ඇති කර නොගත්තොත් වෙන්නේ මොකද්ද? අර ධර්මය අහන්න ආවට පස්සේ හිතෙනව නෑ. අද මායිකේ ධර්ම කියන කෙනා කතා කරයි. මාදියා බලයි. hina වෙයි. එතකොට එයාට ධර්මයේ ධර්මයේ හම්බ වෙන්නේ නෑ. ඇයි? ධර්මයේ හම්බ වෙන මනස නැතු යනවා. ඉතින් මේ නිසා ධර්මයේ පිණිස හරියට ඕනේ මෙන්න ඔය කියාපු සුදුසුකම. ධර්මයේදී වැදගත් වෙන්නේ ධර්මයේ විතරමයි. ඉතින් මේ නිසා ඒ தත්තර අපි එන්න අපිට ධර්මයෙන්මයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි කෙනෙක් හොය හොයන්නේ පීඨවරාගෙන යන්නේ කෙනෙකුගෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙකුගෙන් නෙමෙයි පිහිට ලැබෙන්නේ. ධර්මයකින්. එතකොට සාමාන්‍ය ලෝකේ කල්පනා කරන රටාවට වඩා ඒක වෙනස්. එතකොට මෙතන සම්මාන ලබන්නේ, පිදුම් ලබන්නේ, ගෞරව ලබන්නේ ධර්මයයි. ධර්මයේ සම්මාන ගෞරව පිදුම් ලබනකොට එයා ධර්මයත් එක්ක වෙනවා. දැන් බලන්න ඉස්සල්ලාම අරහත්ත්වයටපත් උනේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ ගැන තොරතුරක් නැහැ. අන්තිමේදී අපිට හම්බ වෙනවා උන්වහන්සේ පිරිනිවන් පාන්න ලං වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වඩිනවා. හරි පුදුමයි. මමයි ඉස්සලාවේ කියලා ළඟ වාඩිලා හිටියේ නෑ. ඒක තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. අපි මේවා ශ්‍රාවකයෝ හැටියට මේවා අඳුනා ගන්න ඕනේ. මොකද අපේ මේ සංසාරේ ගැට ගැහිලා තියෙන තැන් වලින් අපි නිදහස්ව මේ ධර්මයට එක් වෙන්න තියෙන බාධක අඳුනාගෙන යන්න ඕනේ. ඊළඟට මේ ධර්මයත් එක්ක යද්දී ඉස්සරට වඩා වර්තමාන ධර්මයේ ඇසිරෙන්න අමාරුයි. බාධා වැඩි, කාදර වැඩි. මේකට හේතුව මොකද? මාර බලය. සම්පූර්ණ මේ ලෝකෙත් බලපවත්න්නේ මාර බලය. දැන් එතකොට මාර බලය ගැන අපි දන්නේ නේ. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න මාර බලය ගැන අපි දන්නේ නැහැ. අපිට හිතෙනවා නිකන් අපිට එනවා ගට්ස් එනවා. ආ මේක මොකද්ද මාරයට පුළුවන් මගේ ගම නවත්තන්න. එහෙම කෑ ගහනයි නැද්ද? මොකද එයා අඳුනන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි හැලුවට ලක් කළා වෙනවා. ඇයි? උන්වහන්සේ තමයි දේශනා කරේ මහණෙනි මේ ලෝකේ මාර බලයේ තරම් මැඩලන්න අමාරු වෙන එකක් මම බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. ඒතර ඒ ඒක අහපු එක්කිනා ඒකට හැල්ලු කළා වෙන්නේ නැද්ද එතකොට? කරන්න බෑ යාට. ඉතින් මේ නිසා මේකට උමනයි මම අර උපමාවක් කිව්වා මම මතක නැහැ මම කලින් කියලාත් ඇති. අර පිනේ කතාව කිව්වද බං? ඔන්න තමන් ඉස්සරහා තියෙනවා ඈත දිලිසි දිලිසි යම්කිසි දෙයක්. අපි ඒකට කියනවා පින. හැබැයි පයින් යන්න බෑ. අපේ අත් දෙක දික් කරන්න ඕන ටික ටික ටික ටික. අපි මේ අත් දෙක දික් කළොත් ඒ පින එතන තිබුණොත් සෙලවෙන්නේ නැතුව අපිට මේ අත් දෙක දික් කරලා ගන්න පුළුවන්. හැබැයි පයින් යන්න බෑ. ඒකාතක් ශ්‍රද්ධාව. අනිත් අත නිහතමානිකම. මේ සද්ධා නියතමානීකමයි දෙකේ වර්ධනය මත තමයි පින අහුවෙන්නේ. ඒ ශ්‍රද්ධාව නිතමානී දෙක නැත්තම් අර පින පෙනේ ගන්න බෑ. එතකොට එයා පින ගන්න ඕන කියලා හිතලා අත් දෙක දික් කරයි. ඒ අත් දෙක තුල දික් වෙන්නේ ශ්‍රද්ධාව වෙනුවට ශ්‍රද්ධාව නැතිකම නයි. නිහතමානීකම වෙනුවට අහංකාරකම නම් පින නෑ එතන. එයාට අහු වෙනවා. ඒ තමයි අර්බුදේ. එයාට අහු වෙනවා අර්බුදයක්. එයාට පින අහු වෙන්නේ නෑ. එතකොට බලන්න මේ පින කල්ල ගන්න එයාට උපකාර වෙන්නේ ওই දෙක. මොකද්ද? ශ්‍රද්ධාවයි නිහතමානීකමයි. මේ නිසා අපිට හිතා ගන්න බෑ මේ මනුස්ස ජීවිතය තුළ කෙනෙක් කොයි විදිහෙද මේක අල්ල ගන්න කියලා. අපිට තේරෙන්නේ නෑ ඒක. එක එක එක්කිනා ශ්‍රද්ධාව ඇති කරගන්න විදියට නිහතමානීව ඉන්න විදියට තමයි එයාට ඒ පින අහුවෙන්නේ. නැත්නම් පින අහුවෙන්නේ නැහැ. එතකොට බලන්න පින්වත්නි දෙවියන් අතරට යන්නත් මේ යුගයේ මිනිස්සෙකුට අමාරු බව අපි තේරුම් අරන් ඉන්න ඕනේ. දැන් අපි අහමින් ඉන්න මොකද සූත්‍ර දේශනාව? මහා ගෝවින්ද සූත්‍රය. මේකේ එතකොට අර දෙවිවරු හිටියා හරි සන්තෝෂයෙන් සතුටු වෙවි හිටියා මොකද්ද කීකේ හිටියේ? බවත්නි හරි අපූරුයි දිව්‍ය ලෝකයේ දිව්‍ය පිරිස වැඩි වෙවි යනවා අසුර ලෝකෙ පිරිහි යනවා අසුර ලෝකෙ කිව්වේ භූතයෝ ඔය වැහින්නේ ඔය නිදාගෙන ඉඳි ඇඬෙන් තල්ලු කරන්නේ නේ ආන්නේ සමහරු නිදාගදී රැට ඇවිල්ලා එක එක ජරා කෑම කවන්නේ ඒ කවුද භූතයෝ ඒගොල්ලෝ වැඩි වෙනවා. ශාසනය පිරීච්ච කාලෙට ශාසනය බබලන කාලෙකට ඒගොල්ලෝ ඇයි යන්නේ නැන්නේ දැන් මිනිස්සු තුල සීක බලනම් වැඩි වෙවි තියෙන්නේ. මැරෙන මැරෙන මිනිස්සු කොහෙද යන්නේ? දිවි ලෝකේ යන්නේ. දෙවියන් අතරට යන්නේ. අන්නේ දෙවිවරුන්ට ආයමත් මුණ ගැහෙනවා ධර්මය. දෙවි ලෝක යන දෙවිවරුන්ට යලි ධර්මයේ මුණ ගැසෙන අයුරු මේකේ මේ සූත්‍රයේ තියෙනවා. ඉතින් සක්දිවිඳු අහනවා අර දිව්‍ය පිරිසගෙන් පින්වත්නි ඔබ කැමති දේ භාග්‍යතුන් වහන්සේගේ ಗುಣ අටක් තියෙනවා අපි අඳුනගත්තු ඒ ಗುಣ අට අහන්න කැමතිද දැන් බලන්න දිව්‍ය ලෝකයේ ගිය දෙවිවරු ආයමත් බුදු ගුණ අහනවා කාගෙන්ද මේ අහන්නේ සක්‍ර දෙවියන්ගෙන් සක්‍ර දෙවියෝ කියනවා භාග්‍යතුන් වහන්සේගේ ගුණ 8ක් අපි හඳුනගෙන තියෙනවා. උන්වහන්සේ තුල තියෙන මේ ගුණ අපි අපෙන් අහන්න කැමතිද? අර දෙවිවරු කියනවා අනේ අපි හරි ආසයි භාග්‍යතුන් වහන්සේගේ ගුණ අහන්න. ඒ මොකද මේගොල්ලෝ ඔක්කොම සීක බල තියන අය. එතකොට කියනවා මේ දෙවිවරුනි මේ ලෝකේ බොහෝ ජනයාට හිත පිනිස බොහෝ ජනයාට සැපේ පිනිස දෙවි මිනිසුන්ට හිත පිනිස සැපේ පිනිස ලෝකානුකම්පාව පිනිස යම් කිසි කෙනෙක් ජීවත් වුණා නම් ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැනි වෙන කෙනෙක් ගැන අපි දන්නේ නැහැ අතීතයේ හිටිය වගක් වර්තමානයේ වෙන ඉන්න වගක් අපි දන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ යම් කෙනෙක් බොහෝ ජනයාට හිත පිනිස, බොහෝ ජනයාට සැපේ පිනිස, දෙව් මිනිසුන්ට හිතසුව පිනිස ලෝකානුකම්පාවෙන් වාසය කළා නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි මේ තමයි අපි දකින පළවෙනි ගුණය කිව්වා. දැන් මේ කවුද මේක දකින්නේ? සක්දිවිඳු කියන්නේ මේ දෙවිවරුන්ට. ඊට පස්සේ කියනවා දෙවිවරුනි ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය මනාකොට වදාළ. ඊටාම යහපත් ලෙසයි ධර්මය වදාළේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශනා කළ ඒ ධර්මය සම්දිත්තිකයි. අකාලිකයි. ඒහි පස්සිකයි. ඕපනායකයි තමා තුළින්ම දකින්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ නුවණැති මිනිසයන්ට මේක තම තම නැනපමණින් තේරුම් ගන්න පුළුවන්. මෙවැනි තමා තුළට පමුණවා ගත හැකි ඕපනායක ධර්මයක් දේශනා කරපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ හැර වෙන කෙනෙක් සිටිය වගක් අතීතයේ සිටි වගක් දන්නේ නැහැ. වර්තමානයේ මේ ලෝකේ වෙන කවුරුවත් ඉන්න වගක්වත් අපි නම් දන්නේ නැහැ. කවුද මේ කියන්නේ? සක්‍ර දෙවියෝ. අපි දන්නේ කියන වෙන කෙනෙක් මෙවැනි ධර්මයක් ගැන දේශනා කරපු. ඒ නිසා මේක තමයි කියනවා අපි අඳුනාගත්තු උන්වහන්සේගේ දෙවෙනි ගුණේ. ඊළඟට දේශනා කරනවා මේ සක් දෙවිඳු කියනවා දෙවිවරුනි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරි විදියට පෙන්වලා දුන්නා මෙන්න මේවා තමයි කුසල්. මෙන්න මේවා තමයි අකුසල්. මේක වැරදි. මේක හරි. මේක තමයි පුරුදු කරන්න ඕන දේ. මේක තමයි පුරුදු නොකළ යුතු දේ. මේක තමයි ලාමක දේ. මේක තමයි උසස් දේ. මේක තමයි අකුසලේ අයහපත මේක තමයි කුසලයේ යහපත කියලා මේ ලෝකේ තියෙන කුසල් අකුසල් යහපත අයහපත හොඳ නරක සෑම දෙයක්ම ඊටාම ලස්සනට වෙන් කරලා අපට මේක පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි මේ විදිහට පෙන්වලා දීපු වෙන ශාස්ත්‍රවරයෙක් අතීතයේ සිටිය වගක් දන්නේ නැහැ. වර්තමානයේ ලෝකේ වෙන වෙන හැම කෙනෙක් සිටින බවක් දන්නේ නැහැ. ඊට පස්සේ සක්දෙවුදු කියනවා දෙවිවරුනි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවන් මගයි නිවනයි මනාකොට දේශනා කළා එකට ගැළපී යන පරිද්දෙන් මොකක්ද නිවන් මග ආර්ය ශ්‍රාංගික මාර්ගය. මොකද්ද නිවන? යෝ තස්සායේව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ යම් ඒ කාම භව විභව යන ත්‍රිවිධ තණ්හාවක් ඇද්ද මේ තණ්හාව නොවැල්මෙන් දුරු කිරීමක් ඇද්ද නිරුද්ධ කිරීමක් ඇද්ද? ආලී රහිත කිරීමක් ඇද්ද? නිදහස් වීමක් ඇද්ද? ඒ තමයි නිවන. ඒ නිවනට යන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ මේ දෙක මනාකොට ගැළපී යනවා. දිවුරු කියනවා මේක හරියට ගංගාවේ ගංගා නදියේ ජලයයි යමුනා නදියේ ජලයයි එකට එකතු වුණා වගේ වෙනසක් හොයන්නේ බෑ. මේ ආකාරයට නිවනයි නිවන් මගයි මනවින් පෙන්වා දුන්න වෙන ශාස්ත්‍රූරෙක් බුදුරජාණන් වහන්සේ හැරුණකොට වෙන ශාස්ත්‍රූරෙක් සිටිය වගක් අතීතයේ සිටිය වගක් දන්නේ කියනවා. වර්තමානයේ එහෙම වෙන කෙනෙක් ගැන දන්නේ කියනවා. ඊට පස්සේ කියනවා දෙවිවරුන්ට දෙවිවරුනි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වටා හිටිය දහස් ගණන් ශ්‍රාවකයෝ. සීක ශ්‍රාවකයොත් හිටියා අසීක ශ්‍රාවකයොත් හිටියා. සීක ශ්‍රාවකය කිව්වේ ඔව් සීක ශ්‍රාවකය කිව්වේ සෝවාන් සකදාගාමි අනාගාමි සා අරහත් මාර්ගයේ දක්වා ශ්‍රාවකයෝ පිරිවරාගෙන හිටියා. ඒ වගේම රහතන් වහන්සේලා හිටියා. මේ ශ්‍රාවකයන් අතර සිටිද්දි පවා ඒ භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවයි හිටියේ. ශ්‍රාවකයන් අතර සිටිද්දි පවා දැන් අපි ගත්තොත් ගෙදර ඉන්නවා කියමු ළමයි 10 දෙනෙක්. ඒ ළමයි 10 දෙනා මැද්දේ අම්මා ඉන්න එකට අම්මට හිතෙන්නේ මොකද්ද? ඒ අම්මාගේ හිත ළමයි එක්ක එකතු වෙන්නේ නැද්ද? ඒක තියෙනවනේ. ඒක තියෙනවා. ගෙදර ඉන්නකොට ගේට් එක්ක එකතු වෙනවා. වත්ය විදිනකට වත්තත් එක්ක බුදුරජාණන් වහන්සේ අර මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ රහතන් වහන්සේලාත් එක්ක ඉන්නවා එකතු නොවි. සිටින් හුදකලාව දහම් අරුමුණෙම ඉන්නවා. මෙබඳු ආකාරයේ ගුණෙන් යුක්ත වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේ සිටිය වගක් දන්නේ නැහැ. අන වර්තමානයේ ඔව් ඒ බඳු එක්කෙනෙක් වර්තමානයේ නම් වෙන නැහැ කියලා. ඊට පස්සේ දේශනා කරනවා සක්දේවඳු දෙවිවරුනි අපගේ ශාස්ත්‍රුන් වහන්සේට හරියට ලැබුණා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේ කිසිම දෙයක් උන්වහන්සේගේ සිත් ගත්තේ නැහැ කොටින්ම කියන්නේ උන්වහන්සේ Tamanගේ දානි ගත්තෙත් දානෙ ගත්තෙත් කිසිම දෙයකට ඇලීමක් නැතුව ජීවිත යාත්‍රාව පවත්වන්න විතරයි මිබඳු වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේ සිටිය වගක් දන්නේ නැහැ අනාග වර්තමානයේ අපිට එහෙම වෙන කෙනෙක් දකින්නේ ඊළඟට කියනවා හත්වෙනි කාරණේ දෙවිවරුනි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ යම් ආකාරයකින් කියනවාද ඒ ආකාරයෙන්මයි කරන්නේ යම් ආකාරයකින් කරනවාද ඒ ආකාරයෙන්ම කියන්නේ මෙවැනි ධර්මානුධර්ම ප්‍රතිපදාවකින් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්සේ ඇර වෙන කෙනෙක් අතීතයේ සිටී වගක් දන්නේ නැහැ අනාගතේ වර්තමානයේ වෙන කෙනෙක් ඉන්න බවක් අපි දන්නේ අපි දකින්නේ කිව්වා. ඊළඟට දේශනා කරන අටවෙනි කාරණේ දෙවිවරුනි අපගේ තථාගතයන් වහන්සේ වැඩ සිටියේ සැක රහිතව සැක රහිතව උන්වහන්සේ මේ ධර්මය ගැන කියා දුන්නේ සැකින් නෙමෙයි උන්වහන්සේ ඒක කියා දුන්නේ සැකයෙන් තොරව ඒ උන්වහන්සේ දේශනා කරපු විදියට ඒ ධර්මය යහන් පිරිස ඔක්කොම දන්නා මේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ධර්මය අවබෝධ කරලමයි අවබෝධ කළමයි සාක්ෂාත් කරලමයි ප්‍රත්‍යක්ෂ කරලමයි සැක රහිතවමයි මේ දේශනා කරන්නේ කියලා. උන්වහන්සේ යම් නිවන් මඟක් දේශනා කළොත් හැමතැනම උන්වහන්සේ දේශනා කරන්නේ උස්සඩින් උන්වහන්සේ දේශනා කරන්නේ ඒකෝ මග්ගෝ නත්ඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය මේ නිවන් මඟ පිණිස තියෙන එකම මාර්ගයයි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය නේද කියාගෙන ගියේ. එතකොට සැක රහිතව සැකයෙන් එතර වී දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් මෙවැනි වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේ සිටි වගත් මා දන්නේ නැහැ. එතකොට වර්තමානයේ මේ බඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙන ඉන්නවා කියලා දන්නේ නැහැ කිව්වා. එහෙම කියන එකට අර සියලු දෙවිවරු සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා. දැන් බලන්න මේ manuss ලෝකේ බුදු ගුණ අහපු අය දැන් දිව්‍ය ලෝකේ ඉපදිලා දෙවියන්ගෙන් අලුත් විදියට අහනවා. දැන් දැන් සක්දේවි තමයි මේ ගුණාට කියන්නේ. දෙවියන්ගෙන් මේ ಗುಣ අලුත් රටාවකින් අහනවා. එතකොට මේ දෙවිවරුන්ගේ ප්‍රීතිය වැඩි වෙලා ඒ දෙවිවරු හඬ නගා කියන්න ගත්තා. අනේ මෙවැනි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා හතරනම පහළ වෙනවා නම් මේ දෙවිවරු කියන්න ගත්තා. තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙනවා නම් බොහෝ දිනාට මීට වඩා විශාල යහපතක් සිතක් වෙනවා නේද කියලා. එතකොට තව දෙවිවරු කිව්වා අනේ හතරනම පහළුනේ නැතත් අඩු ගණනේ ඔව් බුදුරජාණන් වහන්සේලා තුන්නම පහළ වෙනවා නම් විශාල සිතක් යහපතක් මේ ලෝකෙට සිද්ධ වෙනවා නේද කියලා. තව එක්කෙනෙක් කිව්වා එතකොට තව දෙවිවරු කොටසක් කිව්වා අනේ තුන්නම පහළ වුණේ නැතුවත් කමක් නැහැ අඩු ගණනේ දෙනමක්වත් බුදුරජාණන් වහන්සේලා පහළ වුණොත් මේ ලෝකේට ඔව් සිතක් යහපතක් සිද්ධ වෙනවා බොහෝ දෙනාට හිතසුව පිණිස සිද්ධ වෙනවා කියලා. එතකොට මේ ශක්තිවිත් බලන්න කියනවා නියරිදි කරනවා දෙවිවරුනි එහෙම කියන්න එපා කියනවා. තථාගත බුදුරජාණන් වහන්සේලා එක ලෝක ධාතුවක එකනමයි පහළ වෙන්නේ. දෙනම පහළ වෙන්නේ නැහැ. තුන්නම පහළ වෙන්නේ නැහැ. හතරනම පහළ වෙන්නේ එකනමයි පහළ වෙන්නේ. දැන් මේ මේ කතාව දිවි ලෝක යන්නේ බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී. ඒ නිසා කියනවා ඒ නිසා දෙවිවරණි ඕහම නෙමෙයි කියනවා හිතන්න ඕනේ. මෙහෙමයි කියනවා හිතන්න ඕනේ. අහෝවත සෝ භගවා අප්පා බාදෝ අප්පා තංකෝ චිරන් දීගමද්දානං තිට්ඨේය අනේ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ නිදුක්ව නිරෝගව ඔ චිරාත් කාලයක් වැඩ සිටිනසේක්වා ඒ වැඩ සිටීමෙන් බොහෝ ජනයාට යහපත බොහෝ මිනිසෙන්ට යහපත දෙවියන්ට යහපත පිණිස ඒකාන්තම හේතු වෙනවා කියලා එහෙම හිතන්න කිව්වා. දැන් බලන්න මේ සක්දෙවිඳු ඒ බුදුරජාණන් වහන්සේට සිත්පතන ආකාරය පවා දෙවිවරුන්ට කියලා දුන්න අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිදුක්ව නිරෝගීව බොහෝ කල් වැඩ සිටින සීක්වා කියලා. ඉතින් මේ විදිහට ඒ කතාව කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාව ඊට පස්සේ ඒ දෙවිවරු රැස් වෙච්ච කාරණේ සාකච්ඡා කළා. සාකච්ඡා කරාට පස්සේ මේ පංචසික බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උතුරු දිශාව පැත්තින් ආලෝකයක් ආලෝකයක් එන්න පටන් ගත්තා. කොයි දිශාවෙන්ද? උතුරු දිශාවෙන් ආලෝකයක් එන්න පටන් ගත්තාම ශක්දිවිඳු දිව්‍ය සභාවට දැනුම් දුන්නා. ඔන්න දෙවිවරුනි බලන්න දැන් උතුරු දිශාව පැත්තෙන් ආලෝකයක් පේනවද? එතකොට දෙවිවරු ඔක්කොම උතුරු දිශාව බැලුවා. බැලුවාම උතුරු දිශාවෙන් ආලෝකයක් එනවා. ඊට පස්සේ කිව්වා මේ සක් දෙවිඳු මේ දෙවිවරුනි ওই ආලෝකයේ ওই ආලෝකයේ එන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඔය එන්නේ බ්‍රහ්ම රාජයා මහා බ්‍රහ්මයයි ඔය දිව්‍ය ලෝකයට දැන් මේ වඩින්නේ එතකොට මේ දෙවිවරු දැන් ඒ වඩින බ්‍රහ්මරාජයා තමයි සනන් කුමාර. කවුද වඩින්නේ? සනන් කුමාර කියන බ්‍රහ්මරාජයා තමයි දැන් ආලෝකයක් වෙලා දැන් දිව්‍ය ලෝකෙට එන්නේ. එතකොට මේ දෙවිවරුන්ට හරි ආසා හිතුණා මේ මේ එන එක්කෙනාම කවුද කියලා හැබැයි දැක ගන්න. මොකද හේතුව දෙවියන්ට බඹලුව පේන්නේ නැහැ. දෙවියන්ට බ්‍රහ්ම ලෝකෙ පේන්නේත් නැහැ. දෙවියන්ගේ ඇසින් බ්‍රහ්මයන්ව දකින්නත් බෑ. එතකොට දෙවියන්ගේ ඇසින් දකින්න පුළුවන් දෙවියන් විතරයි. දැන් අපි ඇසින් දකින්න පුළුවන් මිනිසුන් වනේ. මේ වගේ අර දෙවියන්ට බ්‍රහ්ම ලෝකේ දකින්න බෑ. දැන් බලන්න අර ශක්තිවිදු අඳුන ගන්නවනේ. මේ ආසවල් කියන ඒ ශක්තිවිදුනේ දෙදෙවිලෝට අධිපති. ඊට පස්සේ කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම රාජයා දිව්‍ය ලෝකයට වඩිද්දී ගොරෝසු ආත්මයක් මවා ගන්නවා. දෙවිවරුන්ට පේන විදිහේ ගොරෝසු ආත්මයක් මවා ගන්නවා. එතකොට තමයි දෙවිවරුන්ට පේන්නේ. ඊළඟ එක තමයි මේ දෙවිවරු හරිය සතුටු වෙනවා. දැන් මේ ඒ ආලෝකයනකට දෙවිවරු මොකද ඔක්කොම කළේ සියලුම දෙවිවරු වැඳගත්තා. එතන මුළු දිව්‍ය සභාවම වැඳගත්තා. වැඳගෙන ඒ දෙවිවරු ඔක්කොම දැන් S2 වහගෙන හිටනවා අනේ මගේ ආසනේ මේ බ්‍රහ්ම රාජයා වාඩි වේවා. එතකොට යම් කිසි ඒ බ්‍රහ්ම රාජයා දැන් ඉඳලා ඊට පස්සේ බලනවා කාගේ ආසනේද වාඩි වෙන්නේ කියලා. එතකොට යම් දෙවිවරු දම් දෙවිවරුගේ සමීපයේ බ්‍රහ්ම රාජයා වාඩි වුණොත් කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියා සන්තෝෂයටපත් වෙනවා හරියට රාජකුමාරයෙක් ඔටුනු පැලැන්ද වගේ කියනවා. රාජකුමාරයෙක් ඔටුනු පැලැන්ද වගේ කියනවා. සන්තෝෂයටපත් වෙද්දී. එතකොට මේ සනන් කුමාර බ්‍රහ්මරාජයා ඇවිදින් අර දෙවිවරුන්ට කියනවා දෙවිවරුනි එහෙනම් මේ දිව්‍ය පිරිස දිහා බලනවා. බලලා සනන් කුමාර බ්‍රහ්මරාජා මෙන්න මේ ગાථා හතර කියනවා. මෝදන්ති වත බෝ දේවා තාවතින් සා සහින්දකා බවත් දෙවිවරු ඒකාන්තයෙන්ම මේ ඉන්ද්‍රයා සහිතව තෞත්සාවසි දෙවිවරු සන්තෝෂ වෙනවා. තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. තථාගතයන් වහන්සේට වන්දනා කර කර ධර්මයේ ආශ්චර්යයට වන්දනා කර කරයි මේ දෙවිවරු සන්තෝෂ වෙන්නේ. නවේ දේවේ පස්සන්තා වන්නවන්තු යසස්සිනෝ මේ අලුත් දෙවිවරු දිව්‍ය රූපෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය යසසින් බබලනවා දැකලා දකිලා ඒ දෙවිවරු කියනවා සුගතස්මින් බ්‍රහ්මචර්යයන් චරිත්වාන ඉදාගතේ. අනි මේ මේ අය ඇවිල්ලා තියෙන්නේ ගෞතම සාසනේ පිළිවෙත් පුරලා. ගෞතම සාසනේ පිළිවෙත් පුරපු අයයි මේ දිව්‍ය ලෝකේ ඇවිල්ලා ඉන්නේ. තේ අඤ්ඤේ අතිරෝ චන්ති වන්නේන යසසායුන. එතකොට මේ දෙවිවරු වර්ණයෙන් යසසින් ආයුෂයෙන් අනිත් දෙවිවරු අභිභවා බබලනවා. ශාවකා භූරි පඤ්ඤස්ස විශේෂ රූපගත අයද ඒ මහා ප්‍රඥ වූ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිස්සතින් නෙමෙයි මේ ආවේ. එහෙනම් යම්කිසි විශේෂයක් උපදවාගෙනයි මේ මනුස්ස ලෝකෙදි ඒගොල්ලෝ ආවේ. ඉති දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා මේ කාරණේ දැකලයි මේ දෙවිවරු ඔක්කොම සන්තෝෂ වෙන්නේ තථාගතයන් නමස්සන්ති ධම්මස්සච සුදම්මතම් මේ මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ මේ ධර්මයේ ආශ්‍රයයට වන්දනා කරන්නේ මේ ගැන හිත හිතා සතුටු වෙන්න කියලා. ඊට පස්සේ මේ සනන් කුමාර පංචසික පංචසික කියන ස්වාමීනි සනන් කුමාර බ්‍රහ්මරාජයා කතා කරද්දී විහිද ගියේ බ්‍රහ්මස්වරේ මොකද්ද විහිද ගියේ කියන ස්වාමීනි බ්‍රහ්මස්වරේ අංග 8කින් යුක්තයි කියනවා බ්‍රහ්මස්වරේ අංග කීයකින්ද අංග 8කින් යුක්තයි කියන්නේ ස්වාමීනි මහබ්‍රහ්මයා කතා කරද්දී එයාට කිසි අමාරුවක් නැහැ කියනවා. හරි පහසුවෙන් වචන නිකුත් වෙනවා. ඔව් විස්සට්ටු. ඊළඟට විඤ්ඤයෝ ඒ වචනේ කතා කරද්දී වචනේ අර්ථය පැහැදිලි වෙනවා. මංජු ඒ හඬ මිහිරි. සමනීයෝ ඒ හඬ හෝන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන්. බින්දු ඒ හඬ එකට කැටි වෙනවා. අවිසාරු විසිරෙන්නේ ගම්බීරු ගැඹුරුයි නින්නාදු නින්නාද දෙනවා. මෙන්න මේ කියන අටංග සමන්නාගත බ්‍රහ්මස්වරයක් තමයි ඒ සනං කුමාර බ්‍රහ්මරාජාට තියෙන්නේ. ඉතින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සනන් කුමාර බ්‍රහ්මරාජයා යම් පිරිසකට කතා කරනවාද ඒ තාක් පිරිසට ඒක ඇහෙනවා එතනින් පිට යන්නේ නැහැ කියනවා හඬ බුදුරජාන් වහන්සේටත් තිබ්බනේ මේක උන්වහන්සේ කතා කරද්දි 1000ක් හිටියොත් 1000ටම ඇහෙනවා එතනින් පිට යන්නේ නැහැ ඒක එක්තරා හාස්කමක් නේ ඊට පස්සේ දෙවිවරු සනන් කුමාර බ්‍රහ්මයාට කියනවා පින්වත් මහා බ්‍රහ්මයේ අපිත් මේ ඔබ වහන්සේ දැන් ગાථා හතරකින් ප්‍රශංසා කළා. අපිත් මේ කතා කර කර හිටියේ ගැනමයි. දැන් මේ වෙලාවේ මේ සක්දේවිඳු අපට ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නා වූම ಗುಣ කීයද? ಗುಣ 8ක් අපට දැන් පැහැදිලි කළා. අපි ඒ ගැන තහලා මේ හරිම සන්තෝෂෙන් ඉන්න වෙලාව. එතකොට සනන් කුමාර බ්‍රහ්මයා කියනවා අනේ සක්දේවඳුනි මාත් හරි ආසයි ඒ ඔබ කියාපු ඒ කරුණු අට මොනවද කියලා අහගෙන ඊට පස්සේ එක එක කරුණ කිව්වා පළවෙනි එක මොකද්ද බුදුරජාන් වහන්සේ මහා ඔව් මහා කරුණාවෙන් යුක්තයි ඒ කියන්නේ බොහෝ දෙවියන්ට බොහෝ මිනිසුන්ට ලෝකානුකම්පාවෙන් තමයි උන්වහන්සේ හැසිරුණේ දෙවෙනි එක උන්වහන්සේ මනාකොට දේශනා කළා. ඒ ධර්මයේ ඕපනායික වූ ධර්මයක්. මෙවැනි ධර්මයක් දේශනා කරපු වෙන කෙනෙක් ගැන අතීතයේ සිටිය වගක් වර්තමානයේ ඉන්න වගක් දන්නේ ඊළඟට උන්වහන්සේ මේවා කුසල්, මේවා අකුසල්, මේවා යහපත, මේවා අයහපත, මේක හොඳ, මේක නරක, මේක කරන්න ඕනදී, මේක නොකළ යුතුදී මේ හැම එකක්ම උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ විදියට හොඳ නරක බෙදලා පැහැදිලි කරපු වෙන ශාස්ත්‍රවරයෙක් අතීතයේ සිටිය වගක් දන්නේ මේ ලෝකෙ වෙන ඉන්න වගක් අපි දන්නේ කිව්වා ඊළඟට දේශනා කළා උන්වහන්සේ දේශනා කළා නිවන් මඟ ඒ නිවන සමග මනාකොට ගැළපී යනවා ගංගා ජලයයි යමුනා ජලයේ එක්ුණා වගේ ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ඔව් ශ්‍රාවක පිරිසක් එක්ක ඔව් සීක ශ්‍රාවකයෝ අසීක ශ්‍රාවක පිරිවරාගෙන හිටියත් ඒ ශ්‍රාවකයන් සමග එක් නොවි හුදකලා මනසින් උන්වහන්සේ වැඩ වාසය කළේ. ඒ නිසා එබඳු ශාස්ත්‍රවරයෙක් අතීතයේ සිටිය වගක් දන්නේ නැහැ. වර්තමානයේ එහෙම කෙනෙක් වෙන නැහැ කියේ. ඊළඟට වදාලා උන්වහන්සේ ඔව් ලැබෙන මොනියම්ම ලාභ සත්කාරයකටවත් ඇලුනේ නැතුව උන්වහන්සේ වීත රාගයේ සිටින් තමයි ජීවිත පැවැත්ම පිණිස විතරයි දානිපවා වැළඳුවේ. ඊළඟට මොකක්ද දේශනා කළේ? ඔව් උන්වහන්සේ යම් ආකාරයකින් දේශනා කරනෝ දී ආකාරයෙන්ම කටයුතු කළේ. යම් ආකාරයකින් කටයුතු කරනවද? ඒ ආකාරයෙන්ම උන්වහන්සේ දේශනා කළේ. මේ යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ පමණයි අතීතයේත් ඒ වගේ කෙනෙක් වෙන හිටිය වගක් දන්නේ නැහැ අනාගතෙත් වර්තමානයේත් එහෙම කෙනෙක් අපි දන්නේ නැහැ කිව්වා ඊට පස්සේ කිව්වා උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කළේ සැක රහිතව උන්වහන්සේ දේශනා කළේ සැකයක් තියාගෙන නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරපු අවබෝධ කරපු සාක්ෂාත් කරපු ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කළේ මේ නිසා මෙබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන අපි වෙනනම් දන්නේ මේකට හරි සන්තෝෂ වුණා සනන් කුමාර බ්‍රහ්මරාජයා සන්තෝෂි වෙලා කියනවා ඊට පස්සේ සනන් කුමාර බ්‍රහ්මරාජයාට මේ මේක ඇහුවට පස්සේ මේ හරි සන්තෝෂයටපත් වෙලා බ්‍රහ්ම එයාගේ අර ගොරෝසු ආත්ම භාවය වෙන එකකට හරව ගත්තා. මෙයත් දෙවියන් මැද්දේ අර දිව්‍ය සභාව මැද්දේ කුමාර වේශයක්. ඒ කිවි ඔව් කුමාරයෙකුගේ ලස්සන තරුණ කුමාරයෙකුගේ වේශයක් පංචසික. ඒ කියන්නේ ජටා පහක් ඔළුවේ බැඳගත්තු ඔළුවේ එක එක ජටා පහක් උඩට උඩට බැඳගත්තු දිව්‍ය කුමාරයෙකුගේ වේශයක් අරගෙන අහසේ හිටිය පළම් බැඳගෙන එක ආසනයකවත් ඉන්නේ නැතුව අහසේ පළක් බැඳගෙන ඉඳලා වන්දනා කරගෙන කියනවා පින්වත් දෙවිවරුනි අහගන්න ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ මහා ප්‍රඥාවෙන් යුතුව හිටියේ මේ ජීවිතේ විතරක් නෙවෙයි කලින් ජීවිතයකත් උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තව වැඩ හිටියා මම ඒක කියන්නද කියලා අහනවා එතකොට අර දෙවිවරු ඔක්කොම සන්තෝෂ වෙලා කියනවා අනේ පින්වත් මහා බ්‍රහ්මී එහෙනම් අපට කියන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කලින් ජීවිතයේ කොයි විදිහේ ප්‍රඥාවකින්ද හිටියේ ඊට පස්සේ කියනවා දෙවිවරුනි දිසම්පති කියලා රජ කෙනෙක් හිටියා කවුද රජුරෝ ඒ රජුරවන්ට හිටියා රේණු කියලා පුතෙක් කවුද හිටියේ මේ රජුරවන්ට හිටියා ගෝවින්ද කියලා පුරෝහිත බ්‍රාහ්මණෙක් දිසම්පති රජුරවන්ට හිටියා ගෝවින්ද කියලා පුරෝහිත බ්‍රාහ්මණයෙක්. මේ ගෝවින්ද කියන පුරෝහිත බ්‍රාහ්මණයාට පුතෙක් හිටියා ජෝතිපාල කියලා. එතකොට රජුරන්ගේ පුතාගේ නම මොකද්ද? රේනෝ. ගෝවින්ද බ්‍රාහ්මණයාගේ පුතාගේ නම මොකද්ද? ජෝතිපාල. මේ දින යාළුවෝ. එතකොට මේ දෙන්නට හිටියා තව යාළුවෝ 6 දෙනෙක්. කවුද හිටියේ? යාළුවෝ 6 දෙනෙක්. එතකොට ඔක්කොම කීයද? ඔක්කොම 8 දෙනයි. කාලයාගේ ඇවෑමෙන් අර ගෝවින්ද කියන පුරෝහිත බ්‍රාහ්මණයා අභාවයටපත් වුණා. අභාව પ્રાપ્ત වුණා. ඒ කියන්නේ මැරුණා. එතකොට රජුරෝ මොකද්ද රජුරුවන්ගේ නම? දිසම්පති. දිසම්පති කියන රජුරුව හඬන්න ගත්තා. අනේ මට දැන් මේ විදිහට අනුශාසනා කරන්න කවුරුවත් නැහැ කියලා. අඬනකොට රේණු කියන පුතා ඇවිල්ලා කියනවා පිය රජතුමනි හඬන්න එපා. මීට වඩා අතිශයින්ම දක්ෂ කෙනෙක් තමයි ඒ ගෝවින්දගේ පුතා ජෝතිපාල බ්‍රහ්මණයා. ගෝවින්ද බ්‍රහ්මණයා මේ අනුශාසනා කළේ මේ ජෝතිපාල බ්‍රහ්මණයාගෙන් අහගෙනයි. පුතාගෙන් අහගෙනයි මේ තාත්තා පුරোহিতකම කළේ. මේ නිසා මේ පුතාට පුරোহিতකම දෙන්න සුදුසුයි කියනවා. රජුරෝ දෝතිපාලට කතා කරනවා. කතා කරලා කියන මෙහෙමයි තරුණේ මේ ඔබගේ පියා දැන් අභාව પ્રાપ્ત වුණා මම පියා වෙනුවට ඔබව පුරෝහිත දුරේට අභිෂේක කරන්නම් මේක පිළිගන්න කියනවා. එතකොට ජෝතිපාල තරුණයා ඒකට කැමති වුණා. කැමති වෙලා ඔන්න දැන් අනුශාසනා කරන්න පටන් ගත්තා. දැන් අර පුරোහිත තනතුරේ කවුද ඉන්නේ? ජෝතිපාල බ්‍රාහ්මණයා. මේ ජෝතිපාල බ්‍රාහ්මණයා අර පියාකල අනුශාසනත් කළා. ඊට වැඩියෙනුත් කළා. පියා නොකරපු දේවලුත් පෙන්න පෙන්න තමන්ගේ මේ සම්පූර්ණ අර ඒ කියන්නේ මේ දිසම්පති රජුරවන්ට හිටපු එකම උපදේශක කවුද මේ ජෝතිපාල මේ ජෝතිපාල සම්පූර්ණයෙන්ම හරි මාර්ගේ පෙන්වලා මේ රට සම්පූර්ණයෙන්ම දියුණු කළා. එතකොට මොකද වුනේ? මිනිස්සුන් අතර ලොකුවට කතා බහ ගියා. Tamange අර ගෝවින්ද බ්‍රහ්මණයාට වඩා හරි විදියට සහ දියුණුවෙන් දියුණුවට පත් කරේ මේ අලුත් පුරෝහිතතුමයි. ඒ නිසා මෙතුමා ඒකාන්තයෙන්ම මහා ගෝවින්ද. ඔන්න ජෝතිපාල කියලා නම නැති වෙලා මහා ගෝවින්ද කියන නම වැටුණා. ඊළඟට දැන් එතකොට මේ රජුරන්ට අනුශාසකවරු කියන එක ඉන්නවද? එක්කෙනයි. මේ එතකොට මේ රජුරුවන්ගේ රාජ උපදේශක ගෝවින්ද මහා ගෝවින්ද බ්‍රහ්මණයා හරි කීර්ති රාවයකටපත් වුණා. ඊට පස්සේ මහා ගෝවින්ද බ්‍රාහ්මණය දවසක් අර යාළුව රේණු කුමාරයේ යාළුව 6 දෙනයිනේ අර 6 දෙනා ගාවට ගියා. 6 දෙනා ගාවට ගිහලා කිව්වා යාළුවනේ දැන් මේ අපේ රජුරුව හරි වයසයි. කොයි වෙලාව හරි මේ රජුරුවත් නැති වෙලා යනවා. ඊට පස්සේ රජකම ලැබෙන්නේ රේණු කුමාරයාට. එතකොට කිව්වා ඔබලත් රාජකුමාරවරු ඕගොල්ලෝ කියන්න මේ රජුරවන්ට මේ ජම්බුද්දීපේ හරි විශාලයි මේ මේ දේශේ මේ පෘථිවියේ කොටස් 6කට බෙදලා හතකට බෙදලා අපි ඔක්කොටම දෙන්න කියලා කියන්න. ඔබේ කොටසත් අරගෙන. එතකොට අපි ඔක්කොම සුවසේ මේක පාලනය කරමු. ඉතින් එතකොට මේ රේණු කුමාරයාට ගිහිල්ලා මේක කිව්වා. අර යාළුවෝ හය දෙනා. රේණු කුමාරයා කිව්වා හොඳයි. මට රජකම හම්බුනොත් මම මේක ඉෂ්ට කරන්නම්. ඕන දැන් දිසම්පති රජුරෝ මරණයටපත් වුණා. පත් වුණාට පස්සේ රේණු කුමාරයා රජුරු බවට පත් වුණා. දැන් රේණු රජතුමා. ඊට පස්සේ මහා ගෝවින්ද අර යාළුවන්ට මතක් කරනවා දැන් හොඳයි කාලේ ඔයගොල්ලෝ ගිහිල්ලා රජුරවන්ට කියන්න. ඊට පස්සේ අර යාළුවා හය දෙනා රජුරවන්ට ගිහිල්ලා කියනවා රජතුමනි දැන් ඉතින් අපිට මේ මේ රාජ්‍ය අර අපි කතාබස් කර පරිදි මේක හයට බෙදලා හතට බෙදලා මේක අපි හය දෙනාට දෙන්න රාජ්‍ය රාජ්‍ය එතකොට අපි ඔක්කොම සමගිව මේ රට දියුණු කරමු කියලා. ඊට පස්සේ අහනවා කවුද මේ වැඩේ රේණු කියනවා රේණු රජුරෝ කියනවා මං කැමතියි ඒකට. නම කවුද මෙච්චර විශාල රටක් හරි ගානට බෙදන්නේ? ඊට පස්සේ කියනවා මේ රජතුමනි මේක කරන්න පුළුවන් එකම එක්කෙනයි මේ පෘථිවියේ ඉන්නේ. මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට මේක කරන්න පුළුවන් කියනවා. එහෙනම් මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට එන්න කියන්න කියනවා. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය මේ මේ ගැලක හැඩේ හැඩේ ගත්තු. ඒ කියන්නේ අර උඩින් පළල් වෙලා පහතින් හීන් වෙච්ච මේ දේශය අපි මේ යාළුව 6 දෙනාටත් පාලනය කරන්න පුළුවන් විදිහට ඔබට පුළුවන් මේක බෙදන්න. හා කියනවා. කියලා ඔන්න මහා ගෝවින්ද ඒ කාලේ තිබිච්ච ඒ ජම්බුද්වීපයේ කොටස් 7කට බෙදෙනවා. කවුද මේ? එතකොට මේ ලෝකේ මේ මේ කොටස් හතකට බෙදලා මේක පාලනය කරන්න මහා ගෝවින්ද බ්‍රාහ්මණය බෙදුවා. ඒ බෙදුවේ මෙහිමයි. කලිඟු රට දන්ත කියලා පුරයක් හැදුවා. කලිඟු රට. අස්මක කියන රටේ පෝතන කියලා පුරයක් හැදුවා. නගරයක්. අවන්ති කියන රටේ මාහිස්සති කියලා නගරයක් හැදුවා. සෝවිර කියන රටේ රෝරුක කියලා නගරයක් හැදුවා. විදේහ කියන රටේ මිචිලා කියලා නගරයක් හැදුවා. අංග කියන රටේ චම්පා කියලා නගරයක් හැදුවා. කසී කියන රටේ බරණස් කියලා නගරයක් හැදුවා. බාරණසි කියලා. දැන් මේ නගර හත හැදුවේ කවුද? ගෝවින්ද මහා ගෝවින්ද බ්‍රාහ්මණයා. හදලා ඔන්න මහාවින්ද මහා ගෝවින්ද බ්‍රාහ්මණයා බාර දුන්නා. ඒ ඒ රජ ඒ රජවරුන්ට. ඒ රජවරුන්ගේ යාළුවන්ගේ නම් තමයි එක් යාළුවගේ නම සත්‍යබූ. අනිත් යාළුවගේ නම බ්‍රහ්මදත්ත. අනිත් යාළුවගේ නම වෙස්සබූ. අනිත් එක්කෙනාගේ නම භරත. අනිත් එක්කෙනාගේ නම රේණු. තව රජ කෙනෙක් හිටියා රේණු කියලා. තව කෙනෙක් හිටියා දතරට්ට කියලා. ඒතකොට රේණු නමින් රජුරු කෙනෙක් ඉන්නවා. රේණු නමින් රජුරුවන්ගේ යාළුවෙක් ඉන්නවා. එතකොට ඔක්කොම 7 දිනයි. මේ 7 දිනාට නම වැටුණා මේක බෙදුවට පස්සේ සප්ත ಭಾರತවරු කියලා. එතකොට සප්ත ಭಾರತ කියන නම ඉතිහාසයේ බිහිකලේ කවුද? අපමහ බෝසතාණන් වහන්සේ. මහගෝවින්ද. ඊට පස්සේ දැන් රජවරු 7 දිනක් කියනවා. එතකොට දැන් අර රේණු රජතුමා හැර අනිත් රජවරු 6 දෙනා කල්පනා කළා අපිටත් ඒකාන්තයෙන්ම උපදේශ තනතුරට ගැලපෙන්නේ ඒ කියන්නේ පූජෝහිත කමට ගැලපෙන්නේ මහා ගෝවින්ද බ්‍රාහ්මණතුමා කියලා මොන මහා ගෝවින්ද බ්‍රාහ්මණතුමාව තමයි පත් කරගත්තේ. පත් කරගෙන දැන් ඔන්න අනුශාසනා කරනකොට හැමතැනම මහා කීර්ති ගෝසාවක් පැතිරලා ගියා. මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා හරි ආශ්චර්යවත් පුද්ගලෙක්, අద్භූත පුද්ගලෙක්. මේ දේශේ සම්පූර්ණයෙන්ම සාමකාමී කළා සස්ත්‍රීක කළා නිකං සුළුපටු කෙනෙක් නෙමෙයි මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා මහා බ්‍රහ්මයාත් එක්කත් කතාබස් කරනවා කියලා. එතකොට මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කල්පනා කරනවා දැන් මේ මිනිස්සු මං ගැන හරියට එක එක කතන්දර කියනවා. මම මහා බ්‍රහ්මයා දකින්නවලු කතා කරනවලු ඉතින් මෙයා කියන මම මහ බ්‍රහ්මයා දැක්කෙත් නෑ කතා කළෙත් නෑ. නමුත් මිනිස්සු කියනවා මහා බ්‍රහ්මයා දැක දැක කතාබස් කර කර මෙයා මේවා ඊට පස්සේ මෙයා කියනවා නෑ මං අහලා තියෙනවා මාස 4ක් කරුණා ධානයේ වැඩුවොත් මහා බ්‍රහ්මියාව දකින්න පුළුවන් කියලා මං අහලා තිනවා මම මේක කරන්න ඕනේ බලන්න. ඔන්න දැන් කවුද මේ හිටියේ? මහා ගෝවින්ද අපමා බෝසතාණන් වහන්සේ හිතුවා. රජුරවණ්ඩ කියලා කිව්ව රජතුමනි මට නිවාඩු ඕනේ. මට බෑ තවදුරටත් මේක කරන්න වෙන කෙනෙක්වපත් කරගන්න. ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා නෑ මම මේ මිනිස්සු කතා වෙනවා මම මේ මහා බ්‍රහ්මයාත් එක්ක කතාබස් කරනවලු මට පේනවලු මාත් එක්ක කතාබස් කර කර යනවලු නමුත් මම මහා බ්‍රහ්මියාව දැක්කෙත් නෑ කතා කළෙත් නෑ හැබැයි මං අහලා තියෙනවා මාස හතරක් කරුණා භාවනාව සමාධිය වැඩුවොත් මහා බ්‍රහ්මයා මුණ ගැහෙනවයි කියලා මට දැන් ඒක කරන්න තමයි ඕනකම තියෙන ආසාව තියෙන කියලා කිව්වා. ඊට පස්සේ අර රජුරු අවසර දුන්නා. ඊට පස්සේ අනිත් රජවරු 6 දෙනා ළඟට ගියා. ගිහිලා කිව්වා දැන් මේ වෙනකොට මේ මහා මේ ගෝවින්ද බ්‍රාහ්මණයා මහා ගෝවින්ද බ්‍රාහ්මණයා රාජානුශාසනාව විතර නෙමෙයි කළේ. Tamanගේ ගෝලය 700කට 700කට වේදය උගන්ව ගන්න හිටියේ. එතකොට මේ අර හය දෙනා හම්බෙලා කියනවා මේ මිත්‍රවරුනි මේ මං ගැන කතාවක් යනවා මම මහා බ්‍රහ්මියාව දකින්නවලු කතා බස් කරනවලු නමුත් මම දැක්කෙත් නෑ කතා කරෙත් නෑ නමුත් මට දැන් ඕන මට ආසාවක් තියෙනවා යාව දකින්න කතා කරන්න හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ 4 මාසයක් කරුණා භාවනාවෙන් සමාධියක් වැඩුවොත් විතරයි මට දැන් ඒක කරගන්න ආසාව තියෙන මට දැන් නිමාඩු ඕන කිව්වා. දැන් එතකොට අර අලුත් රාජ්‍ය නේව ඔක්කොම ඒගොල්ලෝ කැමති උනේ නැහැ. ඒගොල්ලෝ කියනවා හරි ඉතින් කවුරු හරි ඔබට කොහොමද මේක මේ එතකොට ඔබ මේ දැන් මොකද කරන්නේ මේකට කියලා අහනවා. ආහා කමන්න එහෙනම් දැන් ඔබ මේ විදියට භාවනා කරන්න කියලා කියනවා. ඔන්න දැන් හදලා දුන්නා මේ මෙයාට ඉන්න කුටියක්. දැන් ඔන්න මයා මාස 4ක් මොකද්ද කරන්නේ? කරුණා භාවනාව දැන් කරනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා මේ කරුණා භාවනාව කර කර ඉන්න. ඒක තමයි කරුණා භාවනාව. කරුණා භාවනාව කර කර ඉන්නවා. දැන් මාස 4ක කාලයක් මෙයා දැන් සමාධියක් වඩ වඩ භාවනා කරනවා. දැන් 4 මාසෙ ගෙවුණා. තාම මහා බ්‍රහ්මියාව දැක්කේ නැහැ. මෙයා කල්පනා කළා අනේ දැන් මාස 4කුත් ඉවර වුණා. මං තාම මහා බ්‍රහ්මියාව දැක්කෙත් නැහැ. කතා කළෙත් නැහැ. සාකච්ඡාවක් කළෙත් නැහැ. කියලා මෙයා දුකටපත් වුණාම සනන් කුමාර බ්‍රහ්මරාජා බ්‍රබල විදෙදි මේක දැක්කා. දැකලා මොකද කළේ සක් බලවත් මිනිස්සෙක් අතක් හකුලා දිගෑරෙන වේගයකින් බඹලුවෙන් අතුරුදහන් වෙලා ඔව් මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ඉදිරියේ පෙනී හිටියා. පෙනී හිටපු ගමන් මහා ගෝවින්ද බ්‍රාහ්මණය බය වුණා. ඒ කවදාවත් දැක්කේ නෑනේ. තැති ගත්තා. ඇඟේ මවි කෙලින් හිටියා. ඊට පස්සේ වන්දනා කරගෙන ඇහුවා සනන් කුමාරගෙන් අහනවා ඔබ වහන්සේ හරි ලස්සනයි. ඔබ වහන්සේ හරීම සිරියාවයි. ඔබ වහන්සේ කවුද කියලා මම දන්නේ නෑ අනේ මට කියන්න ඔබ වහන්සේ කවුද? එතකොට අරයා කියනවා පින්වත් බ්‍රාහ්මණය බ්‍රහ්ම ලෝකේ මට කියන්නේ සනන් කුමාර කියලා. හැමෝම දෙවිවරු මං ගැන එහෙම දන්නවා. එතකොට මෙයා කියනවා එහෙනම් පින්වත් බ්‍රහ්මයේ මම ඔබ වහන්සේ උදෙසා තමයි මේ ආසනයක් පිළියෙල කළා මේ පෑන් තියලා මේ පළතුරු තියලා මම මේ භාවනා කළේ ඔබ වහන්සේ වෙනුවෙන් මේ අග්‍ර කොටස් මට අනුකම්පාවෙන් මේ පිළිගන්න. ඒතර කියන හොඳයි මම පිළිගන්නම්. පින්වත් බ්‍රහ්මයේ දැන් බ්‍රාහ්මණේ මා ඔබට කියන්න කැමතියි මේ ලෝකේ හෝ පාරලව හෝ යහපත පිණිස හේතු වෙන ඔව් කරුණ මොන හරි දැනගන්න ආස නම් දැන් අහන්න. දැන් ඔබට පෙනී හිට කවුරු හරි කිව්වොත් එහෙම මෙලව හෝ පරලව හෝ යහපත පිණිස කරුණ දැනගන්න අහන කියලා ඔබ අහන්නේ මොන ලෝකෙ ගැනද? ඈ මෙලව හෝ පරලව හෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා අහන්න කියලා කේ අනේ බක්මිනේ අපේ ළමයි ටික ආරක්ෂා කරලා දෙන්න ළමයිගේ අනිවාර්යයෙන් මේක අහන්නේ නැද්ද? දැන් බලන්න දැන් පරලෝ අහනවා කිව්වට එකපාරට මතක් වෙන්නේ නෙවුවා. එතනදී නේද? අනේ අපේ ළමයිගේ අනාගතය ගැන අනේ බලන්න කියලා. එතකොට මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මෙලෝ ජීවිතේ සාර්ථක වෙන දේවල් ඉතින් අපි දන්නවනේ. මෙලෝ ජීවිතේ සාර්ථක වෙන්න හේතු වෙන දේවල් අපි දන්නවා. අපි දන්නේ නැත්තේ පරලෝ ජීවිතේ සාර්ථක වෙන දේ. ඉතින් ඒ නිසා දැන් මහා අර මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කියනවා මම මෙලෝ ජීවිතේ සාර්ථකත්වය ගැන මට හොඳට තේරෙනවා. මම ඒ ගැන කරුණු කාරණා දන්න දක්ෂ කෙනෙක්. මම රටකටම උපදේශ දීපු කෙනෙක්. නමුත් මම දන්නේ නැහැ පරලෝ ගැන. ඒ නිසා පරලෝ ගැන මං අහගන්න ඕන කියලා කියනවා. පින්වත් සනන් කුමාර බ්‍රහ්මයා මට කියන්න මේ සත්වයා මොන විදියට හික්මුණොත්ද කොයි විදියට හිටියොත්ද මරණි මත්තේ අමෘත බඹලුවට යන්නේ නොමැරෙන බඹලුව. ඒ කියන්නේ ඒකට ඒ කාලේ විශ්වාසය තිබුණේ කොහොමද බඹලුව ගියාම එතන සදාකාලිකයි කියලා. ඉතින් ඒ දෘෂ්ටියෙන් අහනවා අමෘත අමෘත කියන්නේ නොමැරෙන. අමෘත බඹලුවට යන මාර්ගය කියන්නේ එතකොට මහා ප්‍රඥා උත්තර දෙනවා හරි ලස්සනට හිත්වා මමත්තං මනුජේසු බ්‍රක්මේ ඒකෝ දිබූතෝ කරුණාධිමුත්තෝ නිරාමගන්ධෝ විරතෝ මේතුනස්මා එත්ථඨිතෝ එත්ථච සික්ඛමානෝ පප්පෝති මච්ඡෝ අමතං බ්‍රහ්මලෝකං කියනවා බ්‍රාහ්මණය මිනිසුන් අතර මමත්වයෙන් ග්‍රහණය කරගන්න දේවල් අත්හරින්න ඕනේ. මේ බඹලෝ යන විදිය කියන්නේ. මිනිසුන් අතර මමත්වයෙන් ග්‍රහණය කරගත්තු දේවල් අත්හරින්න ඕනේ. ඒකෝදි භූතෝ තනි වෙන්න ඕනේ. කරුණාදි මුත්තෝ කරුණා භාවනාවේ යෙදෙන්න ඕනේ. නිරාමගන්ධෝ ආමගන්ධ රහිත වෙන්න ඕනේ. විරතෝ මේතුනස්මා මෛතුණෙන් වෙන් වී බඹසර රකින්න ඕනේ. එත්තිතෝ ඔතන හිටියොත්. එත්ති සික්කමානෝ ඔතන පුහුණු වුණොත්. පප්පෝති මච්චෝ අමතම් බ්‍රහ්ම ලෝකං මරණී මත්තේ මිනිසයා බඹලෝ යනවා. එතකොට මෙයා කියනවා මහා බ්‍රහ්මී මහා ගෝවින්ද කියනවා පින්වත් මහා බ්‍රහ්මී මට තේරෙනවා මේ මමත්වයට අයිති දේවල් අත්හරින්න කියනවා. ඒ තමයි අඹු දරුවෝ ඥාතීන් ගෙවල් දොරවල් යාන වාහන මේවා ටික මට අතාරින්න පුළුවන් මේ කියන්නේ මේවා ඔක්කොම අතහැරලා දාලා තාපසයෙක් වෙන්න කියලයි මට ඒක පුළුවන් කියලා මට ඒ ශ්‍රමණෙක් වෙන එක පුළුවන් හුදකලාම ඒකෝදි භූතෝ හුදකලාවේ ඉන්න කියන එකත් මට තේරෙනවා මේ කියන්නේ කැලේ වනාන්තරයකට යන්න, රුක්සේවකට යන්න, ගිරිගුහාවකට යන්න, අභ්‍යවකාශයකට යන්න මේ වගේ මේ මේ හුදකලා වෙන එකක් තමයි ඔබ කිව්වේ. ඒකත් මට තේරෙනවා. කරුණාදි මුත්තු කරුණා භාවනාව යෙදෙන්න කියන එකත් ඒක මට තේරෙනවා මේ කරුණා සහගතව අප්‍රමාණ චේත විමුක්ති වඩන්න කියලා ඒ කිව්වේ ප්‍රමාණ රහිතව දස දිශාවට කරුණාසිත වඩන්න ඒකත් මට තේරෙනවා. හැබැයි බ්‍රහ්මණ පින්වත් මහා බ්‍රහ්මය ආමගන්ධ නැතුව ඉන්නවා කියන එක මට තේරෙන්නේ නැහැ. මොකක්ද මේ ආමගන්ධ කියන්නේ පිළිහුඩු ගඳ. පිළී ගඳ කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. එතකොට කියනවා බ්‍රහ් අර මහා බ්‍රහ්මයා කියනවා බ්‍රාහ්මණය මේ ආමගන්ධ පිළිගඳ කෙලෙස් දන්නේ නැති නිසායි මිනිස්සු ක්‍රූර වෙලා නපුරු වෙලා බද්ධ වෛර ඇති කරගෙන බඹලුවට යන්න තියෙන මාර්ගයත් වනසාගෙන මරණින් මත්තේ අපාය වැටෙන්නේ මේ ආමගන්ධ නිසා මෙන්න පිනන ආමගන්ධේ ක්‍රෝධය ක්‍රෝධ කිරීම ආමගන්ධයයි මෝසවජ්ජං බොරු කීම ආමගන්ධයයි. නිකති වංචා කිරීම ආමගන්ධයයි. දොබ්බෝ මිත්‍ර දෝහීකම ආමගන්ධයයි. කදරියතා දැඩි ලෝභය ආමගන්ධයයි. අතිමානෝ දැඩි අහංකාරකම ආමගන්ධයයි. උස්සුයියා ඊර්ෂියාව ආමගන්ධයයි. ඉච්ඡා ලාමක ආසාව ආමගන්ධයයි. විවිච්ඡා මසුරුකම ආමගන්ධයයි. පරහේඨන අනුන් පෙලීම ආමගන්ධයයි. ලෝභෝ ලෝභය ආමගන්ධයයි. දෝසෝ ද්වේෂය ආමගන්ධයි. මදු මත්වීම ආමගන්ධ මත් වීම කියන්නේ එක එක දේමත් උගත්කමින් මත් වෙනවා ධනෙන් මත් වෙනවා බලයෙන් මත් වෙනවා රූපෙන් මත් වෙනවා මේ ඔක්කොම ඒ ඒ කෙලෙස් වලට පාරේ හද මෝහෝ ආමගන්ධයි මෙන්න මේ ආමගන්ධයන් බැහැර කරගන්න බැරි නිසායි මේ සත්වයෝ මෙරි මෙරි අපාගත වෙන්නේ එතකොට කියලා මේ මෙයා කවුද සනන් කුමාර බ්‍රහ්මරාජයා නොපෙනී ගියා වෙන ගියාට පස්සේ ආරයා කල්පනා කරනවා හරි මට දැන් කරන්න තියෙන එක දෙය මට දැන් මේ පුරෝහිතකම් කර කර ඉඳලා හරියන්නේ නැහැ මට දැන් කරන්න තියෙන්නේ මේවා අතහැරලා දාලා තාපසෙක් වෙලා මම මේ නිරාමගන්ධ ආමගන්ධ රහිත ජීවිතයක් කරා යන්නයි මොකද මට යන්න ඕනේ දැන් දැන් බලන්න මේ බෝසත් චරිතයක තියෙන විශේෂත්වය අර අල්ලන්නේ හරි දේ, හොඳ දේ, සාරවත් දේ හොයාගෙන යනවනේ. දැන් කිව්ව දැන් මට මේ මනුස්ස ලෝකෙ හිටිය ඇති දැන් මට යන්න ඕනේ කොහෙද? බ්‍රහ්ම ලෝකෙට. දැන් බ්‍රහ්ම ලෝකෙට යන්න. මෑත භාගය ඔබ දන්නවා ඉතින් අම්බෙඩ්කාර්තුමා කිව්වා එයාගේ අවසාන භාගයේ තථාගත ධර්මය යම් තැනකද එතන මාගේ උපත වේවා. කොච්චර ලස්සනද බලන්න. දැන් බෞද්ධ බෞද්ධ කියලා අපි කෑ ගහන අයට අපිට ඉන්නේ නැහැ නේ ඔය වගේ අදහස්. තථාගත ධර්මයේ යම් තැනකද එතන මාගේ උපත ඒවා. දැකදර බෝසත් චරිතයක තියෙන ලක්ෂණේ. එතකොට මේ වගේ. ඉතින් ඊට පස්සේ මේ දැන් ඔන්න මාස දැන් මහා බ්‍රහ්මයා දැක්ක කතා කළා. දැන් මෙයා දැන් 4 මාස ගෙවුණා. කෙලිම මෙයා ගියා රේණු රජුරුව ගාවට. ගියදකෝ රජතුමනි කවුරු හරි කෙනෙක් හොයාගන්න. උපදේශක තනතුරට කවුරු හරි හොයාගන්න මට දැන් යන්න ඕනේ. රජුරු කලබල වුණා. රජුරු ඇයි මොකද වෙනස් වුනේ? මම මහා බ්‍රහ්මයාව දැක්කා. මට කතා කළා. මොනවද කිව්වේ? මට මෙන්න මෙහෙම කිව්වා. හැබැයි ඒ කියපු ජීවිතේ මට මේ ගත කරන ජීවිතය තුලින් කරන්න බෑ මට මේක අත්හරින්න ඕනේ. ඊට පස්සේ රජුරු කියනවා අනේ තුවම් පිතා අහම් පුත්තු ඔබ මගේ ඔබ මගේ පියා. මම ඔබේ පුතා අනේ මාව අතාරින්න එපා. කාමෙන් මොන හරි අඩු නම් කාම සම්පත් වලින් කියන්නේ මං හැමදේම සම්පූර්ණ කරන්නම්. කියනෝ නෑ මට කිසි එකක් ඕනේ මට මේ කිසිම දෙයක් එපා. මට ඕන කරන්නේ මට ඉක්මනට මේ බඹලෝ යන්න පාර හරි ගස්ස ගන්නයි. ඊට පස්සේ කියන එහෙනම් මේ ගෝවින්ද බ්‍රාහ්මණ තුමනි මාත් වෙනවා. කවුද? රේණු රජුරෝ කියනවා මාත් වෙනවා. මමත් ඇවිල්ලා ඉතින් ඔබ ඔබ වහන්සේ ඔබතුමා කීප හැටියට අපි මෙච්චර දෙයක් කළේ මේ දිනුව ආවේ මේක අපි කාට හරි බාර දීලා කරගෙන යන්න දෙමු මමත් වෙනවා මමත් ආසයි දැන් බලන්න මේ බුදු පිරිසේ එකතු වෙවි යන්නේ ඊට පස්සේ යනවා මේ අර රජවරු 6 දෙනා ළඟට ගිහිල්ලා කියනවා මේ අන්න වෙන කෙනෙක් හොයාගන්න ඕගොල්ලන්ට උපදේශ දෙන්න මම දැන් මට මෙන්න මෙහෙම මහා බ්‍රහ්මයාවිලා කතා කළා දැන් මම යනවා මං වන්නගත වෙනවා ගිහිල්ලා මම එහෙම කරුණා ධ්‍යාන පටන් ගන්නවා මට මේ කෙලෙස් එක්ක ජීවත් වෙන්න ඕනේ මට මේකෙන් ඔව් නිදහස් වෙලා මට බඹලෝ යන්න ඕන කියලා ඊට පස්සේ අරගොල්ල හරියට මහන්සි ගන්නවා එයාට රඳවන්න අන්තිමට කියනවා ඒ අදන කියන පොඩ්ඩක් ඉන්න බ්‍රාහ්මණ දිනන පොඩ්ඩක් කතා කරන්න ඕනේ පැත්තේ කියලා අර හය දෙනා එකතු වෙනවා එකතු වෙලා කියන මෙහෙමයි අපිට මෙයාව දැනට නවත්ත ගන්න තියෙන එකම දේ තමයි ලස්සන ගෑන් ළමයි ටිකක් දෙන එක. ඒ කාලෙත් අද වගේ. ඊරවසේ මේගොල්ලෝ ආයෙ එනවා. ඇවිල්ලා කියනවා බ්‍රාහ්මණතුමනි බවෙන්න එපා. අපේ විජිතේ ඉන්නවා ලස්සන ගෑනු ළමයි. ඔබට පද පාරිචාරිකාවන් කළා දෙන්නයි. එතකොට මෙයා කියනවා බවත්නි අවශ්‍ය නැහැ. මට බිරින්දෑවරු 40ක් ඉන්නවා. එතකොට මං ඒ සියල්ලම අත්හැරලා තමයි මේ පැවිදි වෙන්න යන්නේ. ඒ නිසා මට මේ මා මහ බ්‍රහ්මයාගේ වචනේ අහලා මම මේ යන්නේ. මම නිකන් කෙනෙකුගේ උපදේශයෙන් නෙමෙයි මේක අත්තේ. ඒ නිසා මේක අමාරු වැඩක් මම දන්නවා. නමුත් මම මේ සඳහා මට යන්න ඕන කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඔබ වහන්සේ එහෙම යනවා නම් අපිත් එනවා. දැන් එතකොට මේ රජවරු හය දෙනා ඊළඟට මෙයා ගියා Tamanගේ ශිෂ්‍යව ළඟට. නෑ ඊට පස්සේ මොකද වුනේ? කියනවා මේ අනේර මේ මේ බ්‍රාහ්මණතුමනි මහගෝවින්දතුමනි අවුරුදු 7ක් ඉවසන් අපි මේ කටයුතු ඔක්කොම සම්පූර්ණ කරලා ඉන්නකම් කියනවා. බෑ බෑ කියනවා. දැන් අඩු කරනවා. අවුරුදු 6ක් ඒත් බෑ කියනවා. පහක් ඒත් බෑ කියනවා. හතරක් තුනක් දෙකක් ඒත් බෑ කියනවා. අන්තිමට කතා කරලා සතියකට හරි ගස්ස ගත්තා. ඒක සතියක් තුල ඔක්කොම මෙහෙම කළා. ඔන්න දැන් එයාගේ යාළුවන්ට කිව්වා ගිහිල්ලා. නෑ ගෝලෙයින්ට. ගෝලෙන්ට කිව්වට පස්සේ ගෝලයෝ ටික ගෝලයෝ 700 මොකද කළේ? ඒගොල්ලෝ කිව්වා අපිටත් බෑ ඉන්න අපිත් තිනවා. ඊට පස්සේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ගියා තමන්ගේ ගෙදර. ගිහිල්ලා රැස් කළා අර බිරින්දෑවරු 40. රැස් කළා කිව්වා ඔයාලා කැමති නම් ආපහු ගෙදර යන්න. වෙන කෙනෙකුට විවාහ කරලා දෙන්න කැමති නම් කියන්න මම ඒකත් එතකොට මේ බිරින්දෑවරු 40ම ලස්සන එකක් කියනවා. මහා ගෝවින්දතුමනි ඥාතියින් පතන අපට එකම නෑය උබයි. සැමියන් පතන අපට එකම සැමියා ඔබයි. යහළුවන් පතන අපට එකම යහළුවා ඔබයි. ඒ නිසා අපි සියලු දෙනා ඔබත් සමග පැවිදි වෙනවා. ඒතර ඒ පිරිසත් පැවිදි වෙන්න තීරණය කළා. ඊට පස්සේ දැන් මේ පිරිස මහා සේනාවක්. දැන් විශාල සේනාවක් දැන් පැවිදි වුණා. රාජ්‍යවරු දැන් මේ පුරෝහිත බ්‍රාහ්මණයා බිසවුන් වහන්සේලා සීනාව ඔක්කොම පැවිදිලා දැන් ගම් නියම් ගම් සැරිසරාගෙන ඒ ප්‍රදේශ ළඟකට මිනිස්සුන්ගේ පිළිගැනීම නිකන් තියෙන්නේ මහා බ්‍රහ්මයා ජීවමානව වඩිනවා වගේ ඊට පස්සේ මිනිස්සු කියන්න ගත්තා මිනිස්සු බැරි වෙලාවත් කලබලයටපත් වෙනවා නම් කොහේ හරි පැකිලිලා වැටෙන්න යනවා නම් මිනිස්සු හඬ නගා කියනවා මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට নমස්කාර වේවා සප්ත පුරোহিතයාට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සප්තම ඉසි සත්වෙනි ඍෂිවරයා. ඒ වගේ සප්ත පුරෝ සප්ත පුරোহিত කියන්නේ සප්ත රජුන්ගේ රජවරු සද්දනාගේ පුරোহিতයන් වහන්සේට নমස්කාර වේවා කියලා තමයි ඒ කාලේ මිනිස්සු කියන්න ගත්තේ. ඊට පස්සේ ඔන්න කරුණා සහගත සමාධියක් වඩන්න පටන් ගත්තා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණම ඉගැන්වුවා. උගන්වනකට මොකද වුනේ? ඒ පිරිසේ යමෙක් ඒ සමාධිය උපදවා ගන්න සමත් වුණාද සියලු දෙනා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයට ගියා. ඊට වඩා අඩුවෙන් පුරුදු කළාද ඒගොල්ලෝ මරණින් මත්තේ පරිනිම්මිත වසවත්ති ලෝකයට ගියා. ඊට වඩා අඩුවෙන් පුරුදු කළාද ඒගොල්ලෝ මරණින් මත්තේ නිම්මාන රතියට ගියා. ඊට වඩා අර්ධයෙන් පුරුදු කළාද සමහර අය මරණින් මත්තේ තුසිතේ උපන්නා. යාමේ උපන්නා. සමහරු දෙවිලෝ උපන්නා. සමහරු ගාන්ධර්ව කායේ උපන්නා කියනවා මේ විදිහට මේ එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ අන්තිමට මේ කිව්වා මේ ඒ කාලේ මහ මේ ගෝවින්ද බ්‍රාහ්මණයා ගත්ත උත්සාහය අහක ගියේ නෑ කියලා භාග්‍යතුන් වහන්සේට ওই සිද්ධිය මතකද කියලා ඇහුවා. කවුද ඇහුවේ? පංචසික ඇහුවා භාග්‍යතුන් වහන්සේට ওই සිද්ධිය මතකද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පංචසික මට මතකයි. ඒ කාලේ මහා මහා ගෝවින්ද බ්‍රාහ්මණ වෙලා හිටියේ මං තමයි. ඒක ඇත්ත. මම ඒ කාලේ මගේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයේ උපදින මාර්ගේ මං කියා දුන්නා. ඒ වුණාට මේ පංචසික ඒ කාලේ මං ඉගන් වූ මාර්ගයේ මේ ආර්ය සත්‍ය අවබෝධයට හේතු උනේ නැහැ. ඒක නිවන පිණිස හේතු උනේ නැහැ. නිර්වාණ අවබෝධයට උපකාර උන්නේ නැහැ. හැබැයි ඒක උපකාර උනේ බ්‍රහ්ම ලෝකේ උපතක් කරා යන්නයි පංචසික නමුත් මම දැන් කියා දෙන මාර්ගයේ ඒකාන්තයෙන්ම විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සංසිඳීම පිණිස අවබෝධයේ පිණිස නිවන පිණිස පවතින මේ මාර්ගයේ තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ මාර්ගයේ තමයි පංචසික මන් දැන් කියා දෙන්නේ මේ මාර්ගය පුරුදු කරගත්තොත් ඒකාන්තයෙන්ම නියුණ කර යන පංචසික මේ මාර්ගයේ පුරුදු කරන මගේ ශ්‍රාවකයෝ මරණින් මත්තේ මගේ ශ්‍රාවකයෝ පිරිනිවන් පානවා. මගේ ඇතම් ශ්‍රාවකයෝ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා පිරිනිවන් පානවා. මගේ ඇතම් ශ්‍රාවකයෝ සෝතාපන්න සකදාගාමි වෙලා එකවරක් කාම ලෝකයට ඇවිදින් පිරුණම් පාන මගේ අතම් ශ්‍රාවකයෝ සෝතාපන්න වෙලා ආත්ම භව හතක් ඇතුළත පිරුණම් පානවා ඒ නිසා පංචසිකේ මේ මා මේ කියාපු මාර්ගයේ වඳ බහැපු එකක් නෙමෙයි ඵල සහිත එකක් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළාම පංචසික ගොඩාක් සතුටු වුණා සතුටුලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනම නොපෙනී ගියා. එතකොට බලන්න මේ මහා ගෝවින්ද සූත්‍රය බලද්දී අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි දැන් අපි දන්නවා ඔබ හොඳටම දන්නවා මේ ශාසනයේ කලින් කල මේ නැත්තරම නැතුව ගියා. පිරිහුණා. මේ මාර්ගේ කවුරුවත් කතා කළේ නැහැ. වර්තමාන මේ මේ බුද්ධ ශාසනය තුල පිහිටක් ලබන්නයි කියන පුළුවන් කියන අදහස පැතිරිලා අවුරුදු 50ක් ඇති. 50ක් 60ක් වගේ තමයි වර්තමානයේ මේ තියෙන්නේ. එතකොට මේ 50ක 60ක මතුවීමක කතාවක් විතරයි අපි මේ තියෙන 2500ක විස්තරය අපි කියාගෙන ආවට අතීතේ අපි ඉතිහාසෙ මෙච්චරයි කියලා එහෙම 2530 අඛණ්ඩව ආපු ගමනක් එහෙම නෑ. කාලයක් තිබුණා මේ ගෞතම සාසනයේ ධර්මය ආબોධ කරනවා කියන එක නින්දාවට හේතුවක්. ඕගොල්ලෝ හරි ආත්මාර්ථකාමී තනියම ඊතර වෙන්න හදනවා. අනිත් අය ඊතර කරවන්න බෝසත්වරු වෙන්නේ නැහැ කියලා බෝසත් කියලා මේ අර මිත්‍යා අදහසක්. ඒක ඇත්තක් නෙමෙයි මිත්‍යා මතයක් ඉස්සරහට අරගෙන ආවා. ඒ අරගෙන ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ගෞතම සාසනේ යටපත් කළා යටපත් කළා තලන දාපු යුගයක් තිබ්බා. ඊට පස්සේ තමයි ආයේ මේ බොහොම මෑත කාලෙක මේ බුද්ධ ශාසනය ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳට හඳුනා ගන්න මොකද දැන් අපි දන්නවා දැන් ওই මහායාන අය අපි ආශ්‍රය හම්බෙනවනේ අපිට. බුදුබණ පතන අය. එතකොට දැන් ඔය ටිබෙටන්ස්ලා ඒ අය අපිට කතා කරාම අපිට තේරෙනවා සමහර මහායානිස්ලා කියනවා මේ සත්‍යයන්ව උදව් පිහිට වෙන්න අනුකම්පා කරන්න උපකාර කරන ඒගොල්ල අපාය යනුනත් ලෑස්ති කියලා. අපි දන්නවා අපාය යන්නේ අකුසලේ විපාකයක් හැටියටයි කියලා. දැන් බල මේ කුසල් අකුසල් පවා මහායානයේ තුල කන පිට හැරිලා තියෙන්නේ. ඉතින් මං කිව්වා තිරිසන් අපාය අපෝ යන්න ඕනි කියනවා. පිට වෙන්න. ඇයි අර ජාතක කතාවල තියෙනවා වැරදි විදිහට අරගෙන ජාතක කතාවල තියෙනනේ බෝසතාණන් වහන්සේ මේ එක එක අවස්ථාවල මෝව වෙලා ඉපදිලා ඇතා වෙලා ඉපදිලා ලේනා වෙලා ඉපදිලා මොනරා වෙලා දන්නවනේ මේ ඒගොල්ලොත් ලෑස්ති මොනරෙක් වෙන්න ලේනෙක් වෙන්න මුවෙක් වෙන්න එතකොට මේ මේ එතකොට එතකොට යටපත් වෙලා යන්නේ මොකද්ද ගෞතම ශාසනයේ දෙන හැබෑ පණිවිඩේ. ගෞතම ශාසනයේ හැබෑ පණිවිඩේ මම ඔබට කිව්වා කරුණු දෙකකින්. මොකක්ද මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පළවෙනි එක අනිත් සත්‍යාව සුගතිය උපද මේ දෙකම අහිමි වෙනවා. මේ බෝසත් සංකල්ප නිසා. එහෙම අහිමි වෙලා නැත්තර නැති වෙලා තිබිච්ච එකක් තමයි අපි දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා මතු කර කර දෙන්නේ මේ බුද්ධ දේශනා දැන් මම මේ මහා ගෝවින්ද සූත්‍රය සම්පූර්ණයෙන්ම ඔබට ඉගැන්වුවේ. ඒතර ඔබ මේක අහලා තේරුම් ගන්න මේකේ පණිවිඩය මොකද්ද කියලා. එතකොට එතකොට බලන්න මේ බ්‍රහ්ම ලෝකේ යන්න අච්චර කැපවෙච්ච බුදුරජාණන් වහන්සේ ආත්මේ මේ ජීවිතේ උන්වහන්සේ ඒකවත් අගය කළේ නෑ. ඒකවත් අගය නොකර කිව්වා මම මේ මේ යුගයේ මම දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික. එතකොට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදින්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා මේ ගෞතම සාසනය කෙරෙහි අපේක්ෂාව නැතුව ගියොත්. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට තියෙන එකම පිහිට, එකම පිලිසරණ, එකම රැකවරණය, එකම ආරක්ෂිත ස්ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. ඒ ධර්මයේ පිලිසරණ ලබන්න අපි හැම දිනාටම වාසනාව ලැබේවා.